අයි අවසරයි කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හතරවෙනි දවසටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. එනවා අපි අදත් කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් ධර්ම සාකච්ඡාවක් පොදු කමඨාන් සේම සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගමු. කාල වේලාව ලැබෙන පරිදි සභාවේ අනිකුත් අදහස් මත මතාන්තර වලට ඉඩ දෙන අදහසින් අපිට ජීවත් ඇවිල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි අපේ හැමදෙරණේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමුවන උපදේශ පන්තියට අනුව යමින් ආනාපාන සතියේදී පහත සඳහන් වෙනස්කම් ආශ්වාසත් ප්‍රශ්වාසත් අතර දුටෙමි. 1 ආශ්වාස වායු ධාරාව ගැටෙන්නේ නාස්කොහරේ ගැඹුරු තැනකය. ප්‍රශ්වාසය උඩුතල මතය. 2 ආශ්වාසය සීතලට දැනේ ප්‍රශ්වාසය ඊට වඩා උණුසුම්ය. මා මුලින් සිටේ ආශ්වාසය සීතලට දැනෙන්නේ ශ්ලේෂ්මල පටලයේ මත වරහන් ඇතුළේ නාස්කුහරේ ගැටෙන නිසා කියාය. තුන ආශ්වාසයේ කෙටිය වේගවත්ය ප්‍රාශ්වාසයේ දිගය හෙමින් සිදුවේ. හතර ඒ අනුව නාස්පුඩුව පිම්බෙන ප්‍රමාණය වෙනසක්ද දැනේ. පිටක ආශ්වාසය කැඩි කැඩි පිටවුන් දැනේ. සමහර විටක ආශ්වාසය නොදැනී ප්‍රාශ්වාස දෙකක් එක ළඟ දැනේ. වරහණ තුල සිහිය දියුණු මද බැවින් ආශ්වාසයත් ගෙන මගහැරුණා විය හැකිය. අවුරුදු කීපයක සිට නිවසේදී දිනපතා ආනාපාන සතිය පුරුදු කරමි. වරහණ තුල අතහැරෙන කාලද ඇත. භාවනාවට වාඩි වූ විට නිින්ද යාම හොඳින් අත්දැක ඇත්තෙමි. ඒත් ස්වාමින් වහන්සේ මෑතකදී කොමන තත්වයක් දැයි හඳුනාගත නොහැකි තත්වයකට මුහුණ දෙන්නෙමි. ඒ නිින්ද ගියාදයි භාවනා කළාදයි හඳුනාගත නොහැකි තත්වයකි. නිින්ද නොගිය බවත් දනිමි. නමුත් හුස්ම නුදුරු බවත් දනිමි. ඒ පිළිබඳ වැඩිපුර නොසිතා දිනපතා භාවනා කරන්නෙමි. කීපවරක්ම එම අත්දැකීම ලැබෙමි. මාගේ මේ අත්දැකීම් සැලකිල්ලටගෙන මගේ යම් වරදක් ඇතොත් අනුකම්පාවෙන් නිවරද කරන ලෙසත් මතු ගමන සඳහා උපදෙස් දෙන ලෙසත් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. මම හිතනවා සාකච්ඡාව පටන් ගන්න හොඳ ප්‍රකාශයක් කියලා. ඉතින් මේකෙදී අර මූලික උපදේශ පන්තියේම ගෞරව කරලා පටන් අරන් තියෙන්නේ. ඉතින් අපි හතරවෙනි දවසේ ඉතින් හතරවෙනි දවසේ වෙනකොටත් මේක දෙතුන් සැරයක් අහලා තිබුණා නම් ඒත් පාඩු නැහැ. මොකද Tamange අත්දැකීමක් යම් ප්‍රමාණයක් ලැබුණාට පස්සේ තමයි දෙවෙනි සැරේ අහනකොට හරියටම මොකේද මේ කතා කරන්න කියලා තේරෙන්නේ. ඉතින් ඒ නිසා බලාපොරොත්තු වෙන යන දවසෙත් ඒ මූලික උපදේශ පන්තියක් හැම කෙනෙක්ගේ අතරපත් වෙන්නේ ඒක නැවත නැවත අහන්න හැමදාම ආදුනිකයෙක් වෙන්න කවදාකවත් දන්න කෙනෙක් කියලා හිතන්න එපා. හිතුවොත් පටන් ගන්න බෑ. මොකද අපිට ප්‍රශ්න තියෙන්නේ පටන් ගන්න තැන. මේක හොඳයි ප්‍රකාශය. ඉතින් මේකදී ඕනම කෙනෙකුට තේරෙනවා ආස්වාස ප්‍රස්වාසය දෙක අතර මූලික ලක්ෂණ තුනක් හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ වගේ කෙලෝරක් නැතුව තියෙනවා. ගොඩාක් තියෙනවා. තව එකක් මේ වගේ තැනකට ගියේ කරාට තව එකක් හඳුල්ලා දෙන්න පුළුවන්. ඒ තමයි මේ ආස්වාසය සහ ප්‍රස්වාසය අතර වෙනස වගේම ආස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් වගේක් වෙනවා. ඉසල ප්‍රකටව තිබිච්ච එක සමහරට එන්නේ එන්නේ සිුම් වෙනවා. සමහරට මුලින් සිුම් තිබුණ එක එන්නේ ප්‍රකට වෙනවා. මෙන්න මේක තමයි ඇත්තම අවශ්‍යතාවය. ඒක නිසා අපි ඉස්සල්ලා පටන් ගන්නකොටම බබාට දෙන්නේ සෙල්ලම් වැඩක් වගේ මූලික වශයෙන් ආස්වාද ප්‍රසවාස දෙක සංසන්දනය කරන්න. ඒකත් තේරෙන්නේ ඒකටයි බලන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. මොකද සමහරලාට ආනපනෙ මුලිච්ච වෙන්නේ නැහැ. ආනපනෙ මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් කවහරි හම්බුනට පස්සේ මේ ටික කියන්න පුළුවන් නම් ඊගාව පන්ති හරි ලේසි. මේ පදනමේ ඉඳගෙන. ඉතින් ඊගාව පන්තිය තමයි ආස්වාදනල ප්‍රසවාසිත වෙනස. මේක සර්වච්ඡන් වහන්සේ කියන්නේ බොහොම ඍජු, සරල, ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ වචනකින්. සර්වචන ඉස්ලාම සඳහන් කරනවා සතෝ වාස සති සතෝ පස්ස සති කිය. මේ ආස්වාස කරන්නේ සතියෙන් ආස්වාස කරයි සතියෙන් ප්‍රසවාස කරයි. ඒක තේරෙන තැන තමයි ආශ්වාස ප්‍රශ්වාසය මේකර දැකීම. ඒක නැතුව මම ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා කිව්වට ඒක භවනා නොකර කියන්න පුළුවන් ප්‍රකාශයක්. මේක කරන්න බෑ. මේ ප්‍රකාශය භවනා කරලම අද්දුටුවයි අස්පන අපිට පේන්නේ. ඒකුණත් බැනුම් අහලා අහලා අහලා වරද්දලා වරද්දලා වරද්දලා නැවත නැවත උපදේශ පන්තිර දීලා වුණත් මේක එක සැරේ සංසාරයට මේකන ගන්න තියෙනවා. ඊට පස්සේ ඕක අමතක කරන්න බෑ. ඔතේ මේ මැත්තේ මම කියනවා දැන් සතෝ අස්ස සති සතෝ පස්ස සති කෙරුවනම් දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති රසං අස්ස සන්තෝ රසං අස්ස සාමිති පජානාති ආස්වාසයේම දීර්ඝව සිට තුනී වෙන බවක් ඊර්ව සර්වචන්ස පෙන්ලා දෙනවා ඊට පස්සේ කියන සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති ආස්වාසයේ මුල චොටන් අතගාගෙන ගිහිල්ලා මැදට ගිහිලි වර වෙන කම්ම දකින්න ප්‍රස්වාසයත් ඒ වගේ දීර්ඝව දකින්න ඒකට කෙටිවට දකින්න ඊපස්සේ කෙටි වුණාට පස්සේ කීකරු වුණාට පස්සේ හම්බන් වුණාට පස්සේ ආද වුණාට පස්සේ උත්සන්න වුණාට පස්සේ ආසන්න වුණාට පස්සේ ප්‍රසවාසය අතගාගෙන යනවා වගේ තේරෙනවා. එතකොට තියෙන්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනසක් නෙමෙයි. ආස්වාසින් ආස්වාසයට වෙන වෙනස්කම්. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙන වෙනස්කම්. මේ පාඩම දන්නවනම් මනුස්ස ඉතිහාසයේ කවදාකවත් මොනම පාඩම ඉගෙන ගත්තත් මේක දන්නේ නැත්තම් වැඩක් නැහැ. අපි අපි දෙයක් ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම කතා කරන්නේ සංසන්දනාත්මකව. මේක තමයි සාපේක්ෂතාවාදය කියලා ඔය ගිය සතවර්ෂයේ ලෝකේ පහළට පළවෙනි විද්‍යාචාර්ය නොබෙල් ප්‍රයිස් එක හම්බුනේ. එකක් අල්ලගත්තට පස්සේ ඒකට ඒ අණුව අනිත්‍යව වෙනස් වෙනටි ඕන තරම් කියන්න පුළුවන්. එකක් අල්ලගත්තේ නැත්නම් ඊට පස්සේ ඉතින් මොනවා කතා කරත් තේරුමක් නැහැ. ඒ නිසා මේ මේ පාඩම මේ ජීවිතේ කරාට විතරක් නෙවෙයි අපි ඔක්කොටම කොතනකින් හරි කුණ්‍ය ගහගත්තට පස්සේ ඊට පස්සේ දිගින් දිගට කියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බැලුවොත් ඊගාට ප්‍රශ්නයක් එනවා. ඉඳපුවාම මම නිින්ද ගියාද දන්නෙත් නැහැ. ආශ්‍රව ප්‍රසස් තේරෙන්නෙත් නැහැ. නිින්ද ගිල නැති බව දන්නවා. නමුත් ඒකට හේතුව ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස්කම් දිකට නිරීක්ෂණය වෙලා නැහැ. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් නිරීක්ෂණය වෙලා නැහැ. නිරීක්ෂණය වුණා නම් ඒකෙන් තමයි ওই සැකේ නැති වෙන්නේ. ඒ නිසා අනිත් දවසේ යනකොට බලන්න මේ දැනුමුතුකම තියාගන්න. ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි මේකට වැඩි මොනක් පිටත් වැඩි පැතිකඩ වෙනත් වැඩි විශාස ගොඩක් ස්වභාවසා මේ ආකාර සහ ප්‍රඥප්ති මේ සංධාන සහ ආකාර සටහන් සහ ආකාර ගොඩාක් තියෙනවා දකින දකින වාරේ අලුත් වෙන ඔක්කොටම ඉඳ තියන්නේ ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ සංසන්දනය ඊට පස්සේ ආශ්වාසින් ආශ්වාස සංසන්දනය කොහොමද වෙන්නේ? පටන් ගන්න එක ඉන්දෙන්ට නොදෙනී යනවද? සියුම් වෙනවද? ගොරෝසු වෙනවද? උත්සන්න වෙනවද? ආන්නේ බලන්න යනවනම් ඔය නොදෙනී යන තැන එක සැරේ වෙන්නේ ඒකට අපේක්ෂා කරගෙන යන්න පුළුවන්. ආ දැන් මේ වෙන්න හදන්නේ ඔය ඊයේ වෙච්ච වැඩේ තමයි කියලා වෙන්න ඉස්සෙල්ලම දැනගනි. දැන් මේ ඉර බහින්න ඉස්සෙල්ලා අන්ධකාර වේගනේ එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඉර බහින්න තමයි රාත්‍රී වෙන්නේ. ඉර නගින කොටත් එක සැරේ වෙන්නේ නැහැ. ඒක විනාඩි 30ක 45ක කාලයක් තමයි අරුණ නැගලා ඉර නගින්නේ. බහින කොටත් ඒ වගේ. ඒ නිසා අපිට කියන්නේ ඒක පාට මේ පැත්ත බල මේ පැත්ත බලනට ඉර නැග්ගයි කියන්න බෑ. එහෙම කිව්වනම් අනිවාර්යයෙන්ම බොරුවක් කියන්නේ. අනිවාර්යයෙන්ම දිගට බලලා නෙවෙයි. මේ පැත්ත බල මේ පැත්ත බලනට ඉර බැස්සයි කියන්නත් බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් පියවර දෙකකින් ඉස්සරහට ගිහිල්ලා එකක් තමයි ආශස් ප්‍රසආස සංසන්දනේ ඊට පස්සේ ආශ්වාසයෙන් ආශ්වාසයට සංසන්දනේ ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට සංසන්දනේ මේ දේ තරහක් යනකොටත් ආශාවක් යනකොටත් නිින්දක් යනකොටත් සැකයක් යනකොටත් අචීතනාගතර පයින්වට හැම තැනදීම ඔච්චරයි මේ ආහනපාන වගේ දෙකකින් අල්ලාගෙන රූප ධර්මකින් අල්ලාගෙන එන ඕනම දෙයක් ජීවිතේට කවදාකවත් අහම්බයක් නැහැ කවදාක හදිසි එන දේවල් නැහැ හදිසි එන්නේ වටපිට බල බල හිටියොත් යමක් දිහා නිතර හොඳට මේක පිට ඇහක් පිට ඇහක් කියලා බලාගෙන හිටියොත් ඒ ක්‍රමික වෙනසක් තියෙනවා. ඒ ක්‍රමික වෙනස දැක්කට පස්සේ ඒක රූප වුණත්, නාම වුණත්, ප්‍රිය වුණත්, අප්‍රිය වුණත් එක්කම කතාව යනවා. එනිසා අපි පහසු අල්ලන්න පුළුවන් තැනකින් මේ න්‍යාය අඳුනගෙන ඉදිරියට යන කයි වෙන්නේ. ඒ නිසා නිදිමත වීම, ඒ නැත්නම් හිත සැඟවි ගැනීම, හිත ලීන වෙනවයි කියලා කියනවා. ඒක එක සැරේ වෙන්නේ නැහැ. ඒක වේගන එනකොට ඒකට සාපේක්ෂව ආනාපානේ කතාව වෙනස් වෙනවා. නැත්නම් ආනාපානට සාපේක්ෂව යම් කිසි විදිහකට ආනාපානේ හැසිරෙනකොට තමයි මේ නිදිමත එහිමීට ගෙටක වදේ. අන්න ඒකට අපේක්ෂා කරන ගියොත් මේක නිදිමතක් නෙවෙයි අවදිභාවයක් වෙනවා. දැන් මේක නිදිමතක් මොකද මේක මල්ලෙන් ගැහිල්ලක් වෙන්නේ. ඇස්බැඳුමක් වෙන්නේ. මල් පැන්නුමක් වෙන්නේ. ඉරි පැන්නුමක් වෙන්නේ. ලෑස්තිලා යන්න. මෙන්න මේකට තමයි අවදිභාවය කියන්නේ. මේකට තමයි සතිය කියන්නේ. මේකට තමයි අප්‍රමාද ගතිය කියන්නේ. ඉතින් මේක හොඳ ආරම්භයක් කියලා කියන්න පුළුවන්. සාරාංශ මගේ ප්‍රශ්නේ දහම් ගැටලුවක් නම් නොවේ. එහෙත් ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මට සතුටට කනගාටුවට ඉබේම කඳුළු දෙලෙතින් කඩා හැලේ. මා මේ ප්‍රශ්නයක් කොට නොසැලකුවත් ඒ ගැන පුංචි ලැජ්ජාවක් ඇතිවේ. මාගේ මිතුරු මිත්‍රයන් මේ ගැන නොඑක් අර්ථකථනයක් දෙනවා. සමහර අය කියනවා ඔයාට තිබෙන්නේ අත්ත උපාදානය කියලා. සමහර අය කියනවා ඔයාගේ හිත දිහා ඒ වෙලාවට බලන්න කියලා. තවත් සමහරු කියනවා ඔයා හිත සකස් කරගෙන නැහැ කියලා. තවත් සමහරු කියනවා අකුසල කර්ම විපාකයක් කියලා. ඒ තරම් ක්ෂණිකව කඳුළු වැගිරෙන්නේ. මට මේ ලියන විටත් ඇස්වල කඳුළු පිරෙනවා. මේ කුමක්ද ගරු ස්වාමින් වහන්සේ පෙර කළා වූ අකුසල කර්ම විපාකයක් වද්ද? ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේට දෙන පිළිතුර ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් ඔකට ඉතින් ගොඩාක් හේතු තියෙනවා අයි ප්‍රෙෂර් එක චෙක් කරගන්න ડોක්ටර් කෙනෙකුට දාලා පිටිපස්සේ තියෙනවා ඒ කඳුළු කරන ග්‍රන්ථි වලට sannivedana වෙන හැටි එක එක හැඟුම් ඒකට අයි ප්‍රෙෂර් එක වෙනස් වුණොත් බොහොම ඉක්මනට කඳුළු වෙනවා ඒ වගේම හැඟුම් බර ගතියට මට ඉස්සර මම හරියාසයි පන්ති කවි කියන්නේ හොඳට රාග දාලා දාලා කවි කියනකොට කඳුළු වැටෙනවා හැබැයි මම දන්නවා හොඳට මේ කවිය කියවෙන වෙලාවේ ඉතින් ලිපියේ කොලයට දෙනත යමන විට දෙනති කඳුලින් වැగిරෙනවා කියලා ලියලා තියෙනවා. ඕක ඉතින් මේ අනුන්ගේ උපදේශ ඕනේ කඳුල වෙනවා නම් Tamandai එන්නේ. මේකට කියන්නේ ආපෝ ධාතුව ප්‍රකට වෙච්ච වෙලාව. ආපෝ ධාතුව මදි වුණොත් ආබන්දන ගතිය තියෙනවා. ඔක්කොම එකට අල්ලලා අලුව අලුව කුඩු ටිකකට පැණි දැම්මට පස්සේ අලුව කුඩු එකට බැඳිලා තියෙන අගලගෙඩියට අලුව ගෙඩියට බැඳෙන්නේ ඒක ආබන්ධන ලකුණ වැඩි වුණොත් වැగిරෙනවා. මේක ආපෝ ධාතුව. ඔය කතා කරන ඔය උපදෙස් දෙන කාටවත් ආපෝ ධාතු නැතුව ජීවත් වෙන්න බෑ. දැන් ඒගොල්ලන්ට පොඩ්ඩක් එහෙම වෙච්චාම කියන මේක කර්මය කියනවා. මේක මේ හිත හදාගන්න නෑ කියනවා. කාටත් ආපෝ ධාතුව තියෙනවා. අඩු වුණොත් ආබන්ධන ලක්ෂණේ වැඩි වුණොත් වැగిරෙන ගතිය. ඒක නිසා හොඳට ඒ කඳුළු වැగిරෙනකොටම ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ කොච්චර හරි ඒ ගියාට සැලුනොත් කඳුළු වැగిරෙනවයි කියලා සතුටින් හෝ කනගාටුවෙන් සැලුනොත් පරණ කර්මයක් වගේම අලුතෙන් කර්මත් රැස් වෙනවා. පරණ කර්මයක් වේවා හයි ප්‍රෙෂර් එක වැඩි වෙලා නිසා වේවා මොකකින් හරි වේවා මේක තමයි හේතුඵල ධර්මයේ ඒ හේතු આવොත් මේ ඵලයේ පහළ වෙනවා. ආ නිසා මම හිතන නක් කරගන්න නරකයි සතුට වෙන්නත් නරකයි. කනගාටු වෙන්නත් නරකයි මොකද සතුට නැහැ කනගාටු නැහැ කියලා මේක වෙනස් වෙන්නේ නැහැ මේක දිහා මේ උදේට පිණි තනම අග පහළ වෙන්නේ එජේ ප්‍රාර්ථනා කරලා තනකොළක පිණි පහළ වෙන්න එපයි කියලා අපි කියවට හරියන්නේ නැහැ ඒක තමයි මේ හේතුඵල ධර්මයේ තියෙන්නේ මේක ගණන් ගන්න නැතුව මේ තනකොළයක් අග පහළ වෙච්ච පිටිවිද්දක් වගේ කියලා මේ ක්‍රියාවලිය දැකපු දවසේ මේක කර්මයක්වත් කර්ම රැස්වීමක්වත් නෙමෙයි නිවන් දොරටුවක් වෙන්නේ නිවනට ආරම්මණයක් වෙනවා. ඒ නිසා ඒක එනකොටම මතක තියාගන්න සතිය පිහිටවන්න කොනක්. ඇහැ බර වෙනකොටම ඒක ඉස්සෙල්ලා හොඳටම දැනෙන. කඳුළු වෙන්න ඉස්සෙල්ලා මේක ඒකේ පීඩනේ වැඩි වෙන හොඳටම තමන්න තියෙන. එතකොටම සතිය පිහිටවන්න හේතුවක් කරගත්තොත් වෙනදාට වැඩිය හේතු කරුණු අපිට තියෙනවා. දවස පුරාවට සාමාන්‍ය කඳුළු නොවන කෙනාට වැඩිය කඳුළු එන කෙනාට කඳුළු මතින් සතිය පිහිටවන්න එන අවස්ථාව වැඩි කල්ැතුව මේක නිමිත්තක් කරගත්තොත්. එතකොට මේ විවිධාකාරයෙන් මේ දේ Tamange වාසියට හරව ගන්න එක තමයි අපි යෝගාවචර වශයෙන් කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යාමේදී රැස් වෙහි දෙන්නාක් මෙන් ආලෝකයක් පෙනීමත් සිත පුළුන් රොඩක් මෙන් සැහැල්ලු වීමත් කයගෙන වැටීමක් නැතිවීමත් සිදුවීම සිත මායාකාරී වීමක්ද භාවනාව දිනන විමක්ත සිතේ ඇති වූ සැහැල්ලුව නිසා ආලෝකයේ දෙස බලමින් සිටීමි. පසුව ඒ නැති විය. මෙත් සිතින් පහදා දෙන සේක්වා. පළවෙනිම ප්‍රශ්න ලියපේකන කොච්චර ලස්සනට ආනාපාන ගැන විස්තරයක්වත් මේ ගැන වචනයක්වත් නැහැ. ආලෝක වෙනවා ආලෝක හිත සැහැල්ලු වෙනවා කය වෙනවයි කියලා අන්නම් මනන් දිග දුර ලියනවා. මොකද්ද කරන භාවනා මේ ඉඳගෙනද ඉන්නේ ආස්වාද ප්‍රසවාසද බලන්නේ කියලා නැතුව මම හරි අසරණයි. මට මොනම දෙයක්වත් මේක න අදහස් ප්‍රකාශ කරන්න බෑ. අර ඉස්ලාම් ප්‍රශ්න ලියපේකන ලියපු ඉස්ලාම් වාක්‍ය කියවන්න. උපදේශ පන්තියට අහුම්කන් දීලා කියන කරුණාකල පිස්සු කෙලින් නැතුව භාවනා කරන්න. එච්චරමඩ කියන්න තියෙන්නේ. කොච්චර කිව්වත් මේ ආලෝක ගැන කතා කරනවා, හිත ගැන කතා කරනවා, කය ගැන කතා කරනවා. මොකද්ද කරන අරමුණ මොකද්ද කර්මස්ථානේ කියලාවත්. ඒක පිළිබඳව නිකන් පොද්දකට ලුණු දාන තරම් කොටත් පොඩ්ඩක් විස්තරයක් ඒකද කියලාගෙන අපිත් නිසරණේ භාවනා කරලා දවස් 7ක් කරනවා. හතේව හතක් කරනවායි කියලා බයිලා. වටපීස් ගැන කතා කරනවා මිසක කාරණාව කතා කරන්නේ නැහැ. ඒ නඩු අද අහක යන්නේ ඔන්න ඔය කාරණාව නිසා. හැම නඩුවකටම ගියාට පස්සේ අදාළ නැති බයිලා කතා කර කර ඉන්නේ. මේ මොකද්ද මේ නඩුව මොකද්ද අරමුණ මෙනෙහි කරාද ඒක දිගේ යනකොට කොහොමද මේක වෙන්නේ කියලා ওই තොරතුරු එකතු කරන එක හරි ලස්සනයි. ඒ නිසා මම මෙහෙම කිව්වොත් මම හිතනවා මම ඊගාට අහන එකට උත්තර දෙන එකක් නැහැ. මේ ලියපෙකනාම කියන්න කැමතිද? මේ භාවනා කරනකොට මූල කර්මස්ථානට සාපේක්ෂව කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා? මම අර කලින් ටික කියන්න නැතුව කිව්වනම් තමයි ඉදිරියපත් වෙන්න ඉඩ තිබුණා. මට ඇතරට බයිනකොට පස්ත ගහන ගතිය වැඩි. ඒත් කාට හරි තියනවද දන්නේ නැහැ පිටකොන්දා. නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයේහි සිත රඳවා සිටන විට එයට බාධා කරමින් අකුසල් සිතුවිලි සිතට ඇතුල් වුවහොත් එය මගහැර යන්නේ ගන්නේ කෙසේද කියා ඊතා කරනාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. මේක අර මම අර විවේචන කර ප්‍රශ්නට වැඩිය හොඳයි ආනාපාන කරනකොට හිතවිලි එනවා. ඒක කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න මොනවාවක් හොඳට බලන්න ආනාපාන කරනකොට වේදනාව නිසා බාධා වෙනවා සද්ද නිසා බාධා වෙනවා හිතවිලි නිසා බාධා වෙනවා. ඒතර බලන මම කියන සතාට නැත්නම් මේ මම කියන පුද්ගලට වැඩියෙන් බාධා වෙන්නේ හිතවිලිද වැඩියෙන් බාධා කරන සද්දද වැඩියෙන් බාධා කරන්නේ වේදනාවද කියලා. ඒක දැක ගන්නා සුළුව නැවත නැවත බලනකොට තමයි තේරෙනවා හිතවිලිමයි. ආ එතකොට දැනගන්න මම විතක්ක චරිතයක්. මේක මේ භාවනා කරපු නිසා මට හම්බෙච්ච රෝග නිర్ణයක්. මේ කාටවත් මට කියලා දෙන්න බෑ මම කරලා බලන්න ඕනේ. ඒ නිසා මේක නරකක්වත් අපලයක්වත් සීලේ නැතිවීමක් අසතිය නැතිවීමක්වත් නෙවෙයි සතිය වැඩිවීමක් සීලේ තියෙන නිසා හම්බෙච්ච එකක් හොඳක් මම කවුද කියලා දාන්න ඊට පස්සේ බලන්න පුළුවන් මේ එන හිතවිලි රාගයට නිස්සෘතද ද්වේෂයට නිස්සෘතද මෝහයට නිස්සෘතද කියලා මේක අකුසල් කියලා තියෙනවා තව විස්තර කියන්නේ තව බලන්න මේක ආශාවල් බැඳිච්ච ඊයේ කියපු විදිහට අබිනතං චිත්තං රාගානුපරිතං සමාධිස පරිපන්තෝ ආශාවට බැඳිච්ච රාගයට බැඳිච්ච හිතවිල්ලක්ද ද්වේෂයට බැඳිච්ච හිතවිල්ලක්ද තියෙන දේ කලකොල කරන නිදිමත කරන හිතවිල්ලක්ද කියලා ඒක දැනගත්තට පස්සේ හිතවිලි නම් බාධා වෙන හිතවිලි නම් සද්ද නෙවෙයි නම් වේදනා නොවේ නම් හිතවිලි නැතුව කරදරකින් තොරව වෙන ආනාපාන ගණන් කරන්න ආශ්වාස ප්‍රශ්වාස එකයි ආශ්වාස ප්‍රශ්වාස දෙකයි ආශ්වාස ප්‍රශ්වාස තුනයි අටට ගණන් කළා ආයකට එන්නේ අන්නේම රවුන්ඩ් දෙක තුනක් ගණන් කරනකොට අදිෂ්ඨානයේ යුක්තව මේ හිතවිලි ආයාල යන හිතවිලි නතර වෙනවා. හැබැයි ඒක නෙවෙයි වැදගත් වෙන්නේ මම වැඩියෙන් මට බාධා වෙන්නේ හිතවිලිද කියන එක තමා විසින්ම නිර්ණය කරන්න ඕනේ. ඒ නිසා හිතවිලිත් එක්ක වෛර කරලා බලන්න එපා. නොදකින් නොපතන් කියලා බලන්න එපා. හොඳට බලන්න මම භාවනා කරනකොට වැඩියෙන් බාධා වෙන්නේ හිතවිලිද කියලා. ඒක වීතියෙදිත් කරන්න. නැවත නැවත කරන්න කරනකොට තමයි තේරෙන්නේ ඔව් ඔව් මට වැඩියෙන්ම තියෙන හිතවිලි තමයි කියලා. ඊට පස්සේ තමයි බලන්නේ මේ හිතවිලි ආශාවට බරද, ද්වේෂයට බරද, නොදැනුවත්කමට බරද. එතකොට දන්නවා හොඳටම මේවා ආයාලෙන් සාමාන්‍ය හිතවිලි නිකන් බරපතල හිතවිලි නම් හිතවිලි නැතුව nirupadritaව යන්න පුළුවන් ආනපාන ගණන් කරනවා. ඒකට කියනවා ගණනා කියලා විසුද්ධි මාර්ගයේ ගණනා අනුබන්ධනා කුසනා ඨපනා කියලා ක්‍රම රාශියක් තියෙනවා. හිතවිලි කියන කෙනාට විතරක් සුවිශේෂී ක්‍රමයක් තමයි කඳුර ගතට පස්සේ ගණන් කරන ක්‍රමය. ඒකට කටහත් ස්වාමීන් වහන්සේ කාම තණ්හා, භව තණ්හා හා විභව තණ්හා පිළිබඳ දේශනාවලට සවන් දී ඇති නමුත් විභව තණ්හා පිළිබඳව මට නොවැටහෙයි. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන අතර කාම තණ්හා, භව තණ්හා පිළිබඳවත් සුලෙන් හෝ විස්තර කර දෙන්නේ නම් ඊට ආගේ කොට සලකමි. වහන්සේ විසින් කරගෙන යන ලබන ශ්‍රේෂ්ඨ ශාසනික සේවයට තුන්වන්ගේ ආශිර්වාදත් දෙවියන්ගේ ආරක්ෂාවත් ලැබේවායි පතමි. මේ මේ ලියපෙකනට පුළුවන් ද සභාවට ඉදිරිපත් කරන්න තමයි තේරෙන මට්ටක මොකද්ද කාම තණ්හාව කියන්නේ මොකද්ද භව තණ්හාව කියන්නේ එතකොට මම දන්නවා කොහොමද උත්තර දෙන්න ඕන කියලා නැත්නම් මට මුලවක ඉඳලා ධර්ම දේශනට අතුරු කරන්න පුළුවන් නමුත් මම ඉල්ලීමක් කරනවා මේ ලියපු කෙනාට ප්‍රශ්න අගපේකනට ඒ තේනාට තේරෙන විදිහට එයාගේ භාෂාවෙන් කැමැතිද සභාවට ඉදිරිපත් කරන්න තමන්ට තේරෙන විදිහට මොකද්ද කාම තණ්හාව කියන්නේ මොකද්ද භව තණ්හාව ඒකට මට මෙතනදීම මම දන්න ටික ඉදිරිපත් කරන්න පුළුවන් අපේ ඉදිරිපත් වෙනවද ප්‍රශ්න ලියපෙන්න නැත්නම් යට ගහනවද? එහෙම තමන්ගේ ආණ්ඩිය වගේ මොනවක්වත් දෙන්න කැමති නම් මම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. නැත්නම් පන්ති කට්ටිය කතා කරුවොත් තමයි මම දන්නේ මේ මේ ටිකට දන්නවා මේ ටිකට එහාට දන්නේ නැහැ. එහෙමනම් මට හිතා ගන්න පුළුවන් කොයි පැත්තෙන් උත්තර දෙන්න. නැත්නම් සම්පූර්ණ මුලක ඉඳලා යනවයි කියලා කියන්නේ. මට වෙහෙසයි එතකොට. කීප එකම ආයි කියලා ඇති වැඩක් වෙයිද මොනවද ඕන කරන්න කියලා මට තේරෙන්නේ නැහැ නිසා මට ෆීඩ්බැක් එකක් ඕනේ මට ඕනේ පසු ප්‍රතිචාරයක් ඒකයි මම මේ කියන්නේ දන්න විදියට කියන්න මට මට තේරෙන විදියට බණ අහපු විදියට මෙන්න මේකයි කාම තණ්හා මේක භව තණ්හා එතකොට මට කියත හැකි ඒ වචන හරහා විභව තණ්හා කියන්නේ මොකද්ද කියලා එහෙම නැත්නම් මේ ප්‍රශ්න වැදගත් නැති ජීවිත සලකුවයි කියලා හිතාන මාත් පැත්තකට දාන්න අපි යනවා ඊගා ප්‍රශ්නයට ගරු ස්වාමින් වහන්සේ අද දින සක්මන් භාවනාවේ යෙදී සිටන විට මුලදී වේගයෙන් සක්මන් කරන විටදී මාරුවෙන් මාරුවට පාදවල සතිය හොඳින් පිහිටියේය. සෑහෙන වේලාවකට පසුව සක්මන වේගය අඩු විය. පාදවල බොහෝ චලන හොඳින් දැනුනි. සෑම චලනයක්ම වරණ ඇතුලේ ඇක්ෂන් සිත අනුවම සිදුවන බවත් වැටහුණි. උදාහරණ ඔසවන මොහොත ස්ථානය ගෙන යන වේගය ගෙන යාම පාදයේ තබන මොහොත ස්ථානය පළමුව පාදය පොළවේ ගැටෙන තැන අවසානයට ගැටෙන තැන ආදී සිත වරණ චේතනා අනුවම සිදුවන බවයි. මෙසේ සෑහෙන වේලාවක් සක්මන් කරද්දී සිතට මේ මහා පීඩාකාරී වෙහෙස දනවන දෙයක් ලෙස වැටහුණි. නැවතීමට සිතා සක්මනේ මගදී නතර වී හිටගෙන ඉරියවට පමණක් සිත දමා සිටන විට සෑහෙන පහසුවක් දැනුනි. ස්පියා ගැනීමට සිතුනි. එතරම් තැන්පත් වීමට ඇතනම් හොඳ බව දැනුණත් තවත් අය සක්මන් මාර්ගයේ සිටන බැවින් එතනින් ඉවත් වී පරයන්කට ගියමි. මේ පීඩාව කයේ වෙහසක් නොවන බව දැනිනේ. කරුණාකර පහදා දෙන්න. ස්තුතියි. ඊට පස්සේ පරයන්කට ගියාට පස්සේ මොනවද දැනෙන්නේ කියලා Tamande එක පරයන්ක භාණ්ඩට වාසියක් වුණාද අවාසියක් වුණාද කියන එක බොහොම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ වගේ එකක් පහසුවක් නැත්නම් අපහසුයක් වෙච්ච පමණින් තොරතුරු අහන්න යන්න එපා. අපි ඉන්නේ භාවනා වැඩපිළිවෙලක තව තවත් කරන්න. ඒක නැවත නැවත කරනකොට Tamandම තේරෙයි. මේ එකටම කලබල වෙලා ඉක්මනට තොරතුරු අහන්න යන්න නරකයි. නැවත නැවත කරන්න. මොකද මේකේ තරම්ම ජීවිත තර්ජනයක් නෙවෙයි. ඒ තරම්ම දරන්න බැරි තත්යක් නෙවෙයි. මගේ වරින් වර භාවනා පහසුකම් වෙනවා. වරින් වර අපහසුකම් වෙනවා. දෙකේ එකකවත් විශේෂයක් නැහැ. කොයි එකක් දෙන්න පුළුවන්. ඒක තියේද්දිත් කරන්න. කරලා ඉවර බලන්න ඒකට තමන්ගේ ප්‍රතිචාරය උදාහරණයක් වශයෙන් ගනින්න පස්සේ කියලා වාඩි වුණාට පස්සේ පරියන්කේ භාවනාවට ආනාපානට වාසියක් වුණාද අවශ්‍යයක් වුණාද කියන එකයි ඇත්තටම තමන්ටම තමන්ගේ කමඨාන් සුද්ධ කරන ක්‍රමය. ඒ නැත්නම් මේ පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් මේක සුද්ධ කරගන්න නැතුව ආය භාවනා කරන්න බෑ කියලා බය කෙරුවොත් හිත නිතරම හොරතල් වෙනවා. තමන්ගේ මුත්‍ර හොයන්නේ අනුන්ගේ මුත්‍ර හොයන්නේ. ඒක නිසා මේක එච්චර බය වෙන දෙයක් නෙවෙයි. එහෙම වෙනවා. දිගින් දිගටම කරන්නේ කරමින් බලන්න මේ මේම පරියන්ක හක්මනේදී වෙහෙස වුණාට පරියන්කට කොහොමද බලපාන්නේ ඊට පස්සේ ඒක නිසා නැවත දවසක් ආයෙ සක්මන්ට යනකොට ওই විදිහටමද වෙන්නේ කද්දාකවත් නැහැ කද්දාකවත් නැව වෙනස් වෙනවා ආන්න ඒකට ලෑස් වෙන එක තමයි අපි මේ භාවනාදී කරන්නේ කර්ත ස්වාමින් වහන්සේ උඩමළුවේ පරයක් භාවනාවේ යෙදී සිටන විටදී උස වේදිකාවක් මත හිඳගෙන භාවනා කරන ආකාරයක් දුටිමි තවද සක්මන් භාවනාවේ යෙදී පස්බැම්ම වරාණතුලට බලුවේ ඉදිරිපිට ඇස්පියා සිටන විට මාළු ටැංකියක ආකාරයෙන් ජල බුබුළු විශාල ප්‍රමාණයක් ඒ දිගේ ඉහළට යන බව දුටුවෙමි. කරුණාවෙන් මේ පහදා දෙන්න. සෝ මේක Tamanට මේ පෙනෙන එක Taman කරගෙන යන භාවනාවට බාධාවක් වෙනවා. ඉඳගෙන ඉන්නකොට උස වේදිකාවක් කියන එක ආනාපානට බාධාවත් පහසුවක්ද? ඉතින් සක්මන කරන වෙලාවදී මේ පේන බුබුළු දාන එක Tamanට වම දකුණ වශයෙන් පායේ ස්පර්ශ වීම දැකීමට බාධාවක් වුණාද වාසියක් වුණාද කියන කාරණා මට හරි වැදගත් වෙනවා අදහස් ප්‍රකාශ කරන්න නිසා මම ඉල්ලා හිටනවා කරුණා කරලා ඒක මේ සභාගත කරන්නයි කියලා නැත්තම් අර ඉස්සර කට්ටිය වගේ පසුබානව නම් කෝල වෙනවා නම් මේක නැවත නැවත වෙන්න දෙන්න. වෙනකොට ඒකෙන්ම උත්තරේ හම්බ වෙයි. නමුත් සාකච්ඡාවට ලක් කරනවා අපිට කාරණා ඉදිරිපත් කරනවා මේකෙන් වාසියක් වුණාද අවශ්‍යයක් වුණාද කියලා සාකච්ඡා කරන්නත් පුළුවන්. කවුරු හරි කැමති නම් ඒ තමන්ගේ කාරණා ඉදිරිපත් කරන්න. ගාතර ස්වාමීන් වහන්සේ ඒක මම අද දුටු දෙයක් නෙවෙයි ඊයේ දුටු දෙයක්. ඉතින් මට හිතුනේ ඒක මේ සාමාන්‍ය දෙයක් කියලායි මම ඉදිරිපත් නොකරේ. ඒ වුණාට මට ඒකෙන් බාධාවක් උනේ නැහැ. මම ඒක හිතෙන් අයින් කරලා නැවත සැරයක් මේ ඒ විදිහටම භාවනා කරා ඊපස්සේ සාමාන්‍ය තත්ත්වයට හිටියා. අයින් කරන්න යන්න ඕනේ නෑ. දවන්න තේරෙනවා මේ ඉඳගෙන ඉන්න ආසනයේ නැත්තම් ඒක අමතක වෙලා නැත්තම් උඩට ගියා, පැත්තට ගියා, ලොකු වුණා, යට ගියා. විවිධ විදිහට පේනවා. බලන්න ඕනේ මේ හිත මේ විදිහට හොල්මන් කරද්දී තමන් ඉස්සරහින් තියලා බලන්න බලාපොරොත්තු වෙන ආශ්වාස ප්‍රශ්වාසයේ නිරුපද්‍රිතෝ පේනවනම් මේ ඒවෙන් අපිට ප්‍රශ්නයක් වෙලා නෑ. සක්මන් කරනකොට බුබුලු දානවා තේරෙනවා. ඒ පෙනුනට පය බිම තියෙනවා දැනෙනවනේ. ඒක ඇත්තටම බාධාවක් නැතුව බුබුලු දැමීමකින් තොරව පය බලනකට වැඩිය දක්ෂකමක් තමයි මේක පෙනෙද්දිත් අපි පය තියෙනවා දන්නවා. හිතට ඉස්සරහට යනකොට විවිධ පැත්තෙන් ලාභ සහ පාඩු සිද්ධ වෙනවා. අරමුණ අමතක කරොත් පරාදයි. ඒ මොන උසුළු විසුළු තිබුණත් මොන දහඩ තනි නැටුවත් Tamanට දන්නවනම් මට මේ වෙලාවේ ඉස්සරහ ගමනයි සැකදුරු වීමයි දෙකම සිද්ධ වෙන්නේ අරමුණත් එක්ක සම්බන්ධයෙන් මේ කොයි දේ ඇවිල්ලා උලෙලි පෑවත් උසුළු විසුළු කරත් 18 තන්නේ නැටුවත් මම අරමුණත් එක්ක ඉන්නවා කියලා පුදුමාකාර ආත්ම විශ්වාසයක් වෙනවා පුදුමාකාර මේ හිත අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා චිත්ත ශක්තිය වැඩෙනවා එහෙමයි සම්මා හොඳයි නිර්වාණ සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී මාගේ ආශ්වාසය හා ප්‍රශ්වාසය වැඩිපුර ප්‍රකට වන්නේ උදරේ පිම්වීම හා හැකිලිම වශයෙනි. නාසය අග්‍රයට දැනෙන්නේ ඉතා ස්වල්ප වශයෙනි. මේ දෙකෙන් පළමු කී අවස්ථාවෙන් භාවනාව කරගෙන යාම දියුණුවට මඟක් වේද. නැත්නම් නාසය අග්‍රයට දැනෙන හුස්ම ආයාසයෙන් පිටව පිටවා ගැනීම කළ යුතුයද? කර්ණාවෙන් මේ පාදා දෙනෙමින් ගෞලෙන් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. සරල නිගමනයේ තමයි ප්‍රකට දෙයට හිත යොදන්න අනවශ්‍ය දේ කලින් හිතාන ගිය දේම අමෝරාවේ මති කරන්න යනවායි කියලා කියන්නේම දුකක් කියන්නේම ආතතියක් කියන්නේම අනවශ්‍ය දෙයක් ඒ නිසා භාවනාවෙන් පෙන්නවා ප්‍රකට කරලා ඒක තමයි පහසු ක්‍රමය ඒකෙදි මේ වෙන දේවල් බලන්න යනවායි කියලා කියන්නේ මේ gederin ගෙනාවු අදහස් ක්‍රියාත්මක කරන භාවනාදී පෙන්නලා දීලා තියෙන වාඩි වෙන්න වාඩි වෙලා හොඳට බලනින්න මොකද්ද ප්‍රකට වෙන්නේ ඒක තමයි මම කියන්නේ වැල යන පැත්තට මැත්ත ගහගෙන යනවා ඒක කලින් මැත ගහලා වැල් අරින්න ගියොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. ගෙදරින් අරගෙන આવත් ආනාපානේ කරන්න ඕනේ කියලා මේ ප්‍රකට අරමුණ තියේදී ආනාපානේ හොයාගෙන ගිහිල්ලා අපරාධේ මේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දාලා ඉවරලා ඩිකාබනයිස් කරන්න වෙනවා වගේ මහා අවුලක් කරගන්න. ඒක යෝජනා කරේ භාවනාවේ යෝජනා කරයි Tamanට වඩා පහසු දෙ. වඩා නිතරව ප්‍රකට වේන දෙ. ඒක තෝරගන්න එක විතරයි අපි මේ ලුණු මිටිස් කන මොලේට කරන්න තියෙන වැඩේ. මේකන අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා හිතෙන් හදාගත්ත දේවල් කරන්න යන්න එපා. ඒක තමයි අද භාවනාව වර්ධින්න තියෙන ප්‍රධානම හේතුව. භාවනාවෙන් යෝජනා ඉස්තර වෙන ප්‍රකට වෙන දේ යනවා තමයි භාවනාව ගෙනියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී සමහර අවස්ථාවලදී එලියක් දකී. මේ අවස්ථාවේදී කුමක් කළ යුතුද? භාවනා නිමිත්තේ සිටීමද එය මෙනෙහි කිරීමද කළ යුතු වන්නේ. මේ භාවනාවේ යම් කිසි දිනුවක් දැයි කරුණාවෙන් පහදා දෙන්න මේ නිර්ගමෙන්. වහන්සේට තුනුවන් සන්නයි. මේකටත් අච්චරයි කියන්න තියෙන භාවනා මේවා පෙනෙද්දී අරමුණ ඉන්න පුළුවන්ද? ඒ එළිය පිනීම බාධාවත්ද? එහෙම නැත්නම් ඒකට වාසියක්ද කියලා අරමුණ ආශ්‍රය කිරීමේ පොඩි වචන වගේක් මේකේ තියෙනවා. ඒ මේ ප්‍රශ්න ලියපෙකනත් කැමැති නම් සභාගතකරනද මේ වගේ ආලෝක පේනවා, සහැල්ලුකම් පේනවා, බරගති පේනවා, අඳුරු පේනවා. ඒ කොහොම තිබුණත් Taman භාවනා කරගෙන යන්න බාධාවත්ද නැද්ද කියන එක පොඩ්ඩක් හබාගත කරනවා මම හරි කැමති. තවදුරටත් විග්‍රහ කරන්න නැත්නම් මතක තියාගන්න මේ මේ අතුරු වෙන දේවල් ගැන හිත කරදර කරන අරමුණ බාධා කරගත්තොත් භාවනා කරේ. ඒ මොනවා ආවත් කමෙන්ඩ කරන්න තියෙන නැවත නැවතත් මෙතෙක් ඉතින් යන්න උදව් කරපු ඒ සමත අරමුණම ආශ්‍රය කරන එක තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවේ ආනාපාන භාවනාව වඩද්දී උදරයෙන් උදරයත් ඉහළ ප්‍රදේශයත් අතර තද බල වේදනාවක් වරණති සක්මන් භාවනාව කියලා කියනවා යන දෙකෙහිම ඇති වේ. ඒ වේදනාවක් බව දැන භාවනා අරමුණට සිත යොමු කර ටික වේලාවක් නැතුව යයි. තවද පරයන්ක භාවනාවේදී නාසය අග පොඩි විදුලි බල්බයකට සමාන දෙයක් තිබී නැති යයි. මේ දැන ගැනීමට අදහස් කරමි. එවන් සර්ණයි. උංගක් ඉදිරිපත් වෙන ප්‍රශ්න ඒ වගේ තියෙන්නේ. ඒ තියේද්දිත් අරමුණ රැක ගන්න පුළුවන් නම් දක්ෂයි. එතකොට ඒකේ නම මේ සෙනග නැති, පාර මිනිසු නැති, කලබල නැති වීදික වාහනයක් කළවන කෙනාට වැඩිය සෙනග ඉන්න එහෙම මිනිසු පනින තැනක අප්ප ගන්න නැතුව වාහනේ ගෙනියන්න දාන්න. ඉතින් එහෙම කෙනාට තමයි එහෙම ඩ්‍රයිවර් කෙනාට තමයි ජොබ් එකක් හම්බ වෙන්නේ. මට මට ඩ්‍රයිවිං පුළුවන් සෙනගන්දි පාරවල විතරයි කිව්වට කවුරුත් ගන්නෑ. එහෙම ඩ්‍රයිවිං ජොබ් නැහැ. ඒ නිසා කියන් තියෙන්නේ සෙනග ඉන්න පාරලත් පුළුවන්. ඇත්තටම ඒක තමයි මේ රීදුරුකමේ තියෙන දක්ෂකම. ඒ වගේ මේ කරගෙන යනකොට විවිධ දේවල් හක්කක්වත් හප්පගන්න එපා. නඩු ගන්නත්තත් එපා. Taman බේරගෙන යන ගමන යන එකයි තියෙන්නේ. ඒ නිසා මෙව ගැන පමා වෙනවයි කියන්නේ මෙව ගැන කතා කරනවයි කියලා කියන්නේ මූල කර්මස්ථානේ පුංචි කරනවා. ඉනේන වෙලාවේ මූල කර්මස්ථානය ගැන කතා කරනවා. ඒක මේක තියෙනකොට ලේසිද, පහසුද, ලං වෙනවද, ඈත් වෙනවද කියලා මම දැන් මේ මේ වැඩසටහන මම මේ පස්වෙනි සැරේ අහන්නේ. ඒක සභාගත කරනම හරිය සතුටුයි. මොකද්ද බීතිකාවක් නිසා කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක මගේ තියෙන සැරපරුසකම නිසා වෙන එකක් කියලා මම හිතනවා. ඒව නැත්නම් මේ මයික් එකට කතා කරන්න වෙන නිසා වෙන එකක් කියනවා. නමුත් මම බැගෑ වෙනවා. සාකච්ඡාවට පෝෂණය ලැබෙන්න, ඕජාව ලැබෙන්න පුළු පුළුවන් කට්ටිය තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්නේ. මේම පිනිච් එක ඒ අරමුණේ හිත පවත්වාගෙන යෑමට සාධකයක් වුණාද බාධකයක් වුණාද කියන එකයි මගේ ප්‍රශ්නේ. ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ එක භාවනාවේදී අප සතිය පිටුවාගත් බව දැනගන්නේ කෙසේද? දෙක වංචනික ධර්ම යනු අසත්පුරුෂ ධර්ම වලටම ආයත් වන කොටසක්ද? මා කෙරේ අනුකම්පාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. වංචනික ධර්ම අසත්පුරුෂ බොහෝ විට සමාන වෙන්න පුළුවන්. ඒක හැබැයි අර්ථ විශ්ලේෂණ අර්ථ ශ්ලේෂ ඇති. නමුත් පළවෙනි එකට මම හරි කැමති මේ දැනට භාවනා කරනකොට මේ ප්‍රශ්න අහපු එකනා සාර්ථක උත්තරයක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. තමන්ග තමන්ට සතිය පිහිටියාද නැද්ද කියලා දැනට තමන් දකින්නේ හරි ගියයි කියලාද වැරදිලයි කියලා. නැත්නම් තමන් මේ අදාළ මූල කර්මස්ථාන හිත ලං කර ගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා කිව්වොත් මම හිතනවා ඒක හුඟක් සාර්ථක වෙයි කියලා මේ සාකච්ඡාවට. ඉතින් ඒ කෙනාගේම උත්තරයක් මම අහනවා පළවෙනි ප්‍රශ්නෙට. භාවනා හරිය වෙලාවේ මොකක්ද අත්දකින්නේ? මේක අසාධාරණ වෙන්නදී ප්‍රශ්න අහන කෙනාගේම නැවත ප්‍රශ්නේ අහන එක. නමුත් එතකොට මම හිතනවා මොකක් සජීවී වෙනවා මම්ම කතා කරනවට වැඩිය. ඒ නිසා මෙතෙක් කරපු වෙලාවේ කොයි වෙලාවෙද Tamange නැත්නම් මෙහෙම ප්‍රශ්නේ මෙහෙම උත්තරේ අහන්න පුළුවන්. මේ දවස් හතරක් භාවනා කරලා තියෙනවා. හොඳටම හරිය පරියන්කය ගැන විස්තර පොඩ්ඩක් මට කියන්න. Taman හිතන භාවනා හරියයි කියලා හිතන වෙලාවේ කොහොමද අත්දැකේ කියලා කිව්වොත් ඒක මට ලොකු තොරතුරුකයක් වෙනවා. නමුත් ඔක්කොමලා බිල්ලෝ වගේ එහෙම නැත්නම් ආඩි වගේ එක් එක්කත් දශමයක්වත් දෙන්න කැමති නැහැ. ගණ්ඩ විතරයි බලන්නේ. අද මටත් තියෙන්නේ මම වල් මූඩ් එකක් දෙන්නම හිතෙන්නේ මොනවාක්වත් දෙන්න හිතෙන්නේ නැහැ. ඒ පැත්තේ මොනවාක්වත් දෙනකන් දෙන්නෙම නැහැ. ඒ නිසා කවුරු හරි එක්කෙනෙක් නම් ටිකක් කර දුන්නා කවුරු හරි ඉදිරියපත් වෙන්න ඕනේ මේ පොදු ධර්ම සාකච්ඡාවේ තියෙන වටිනාකම තේරුම් ගන්න තමන්ගේ පැත්තෙන් පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. මේ වෙච්ච දේ මෙහෙමයි කියලා ඒක ඒක වැරදුනට කමක් නැහැ. නැවත අපිට එතකොට සාකච්ඡාට මස් ඕජාව රස ලැබෙනවා. නැත්තම් මං විතර කතා හිටියොත් ඒක නිකන් ඔක්කොමලා නින්දට. කැමතිද කවුරු හරි කවුරු හරි මේ ප්‍රශ්න අහපේකනා කියන්න මේ දවස් හතර ඇතුළත හරිය එක පරියන්කයක හොඳයි කියලා හිතන එකක විස්තර ටිකක් එතකොට මට පළවෙනි ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන්. පොලිසි. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නට. ගත්තර ස්වාමීන් වහන්සේ ධර්මයේ මිහිරි හඬ ආසා සිටි කුකලෙකු දිව්‍ය ලෝකයේ උපත ලද බව පැවසේ. ඒ අනුව මිනිසාගේ ළඟින්ම සිටනා බල්ලෙකු ධර්මයේ හඬ ආසා එවැනි උපතක් ලද හැකිද? දහම් ධර්ම උදෙසා මේ පිළිබඳව පැහැදිලි කර දෙමින් කවරණාවෙන් ඉල්ලා සිටිමි. මරණ වේලාවේ සතුටු හිතක් තිබුණොත් හොඳ තැනකට යනවා. එච්චරයි කියන්නේ. තරිසිරසනටත් එක්කර එච්චරයි. මනුස්සයරත් එච්චරයි. මරණ වෙලාවේදී ඔච්චර දේවල් කෙරුවත් කලබල හිතක් ආවොත්, බය හිතක් ආවොත්, නුරුස්නා හිතක් ආවොත්, ඒහා සමානව පල්ලෙහාට යන. සතුටු හිතක් ආවොත් උඩට යන. ගර්සාමෙන් වහන්ස ආනාපාන සති භාවනාව වලද්දී සාමාන්‍ය විදියට ප්‍රශ්වාස කරන විට සලං රැල්ල නාස්කුහරයේ අගහා උඩුතලයේ වදින අතර එසේ වාර කිහිපයක් කරද්දී දීර්ඝ ආශ්වාසයක් ගැනීමට සිටේ. එයින් පහසුවක්ද දැනේ. ඒ ස්වාභාවිකද පාදා දෙන්න තෙරුවන් සරණයි. මේක කවුරුත් කරන දෙයක් නෙවෙයි භාවනාවේ එකක්. ඒ නිසා මේක හරි වැරදි බලන්න අපිට අයිතියක් නැහැ. මොකද භාවනා කරගෙන යනකොට තැම්පත් වෙනකොට හිත විස්්‍රාම වෙනකොට ඒ දීර්ඝ හුස්ම ගන්න එක ගන්නව නෙවෙයි ගැනෙන එක. ඉතින් ගැනෙන දේ හොඳ නරක බැලුවාට කියලා අපිට ඇති වැඩක් නැහැ. අපිට අවස්ථාවක් දීලා නෙවෙයි ඒක කරන්නේ. ඒ නිසා මෙවැනි දේවල් ඉස්සරහට යනකොට තව ගොඩාක් තේරෙයි. භාවනා කෙරීගෙන යනකොට තව ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒව හරි වැරදි බලන්න අපිට සුදුසුකමක්වත් අයිතිවාසිකමක්වත් නැහැ. මොකද අපි කරන දේවල් නෙවෙයි ඒවා. සිද්ධ වෙන දේවල්. ඒවා බලාගෙන යන්න ඒව ගැන දෙපර බාණ්ඩ එපා. ඒව ගැන විනිශ්චය ඉල්ලන්න එපා. ඒව ගැන විවේචනය කරන්න යන්න එපා. ඒව විශ්ලේෂණය කරන්න යන්න එපා. විශ්ලේෂණය කළ යුත්තේ Taman කරන දේ විතරයි. තමයි හිතාමතා කරන දේ චේතනාපූර්වක කරන දේ විතරයි භාවනාවට බලපාන්නේ. සිද්ධ වෙන මොනම දෙකින්වත් මොන බලපෑමක්වත් නැහැ. ඒක ගණන් නොගෙන යෑම තමයි අපිට ටිකින් ටිකටම පුරුදු කරන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද මම සිත එක්තෙන් කරගෙන විනාඩි 3ක් 4කින් සිත විසිරී ගියා. නැවතත් සිත අරමුණට ගත්තා. ඒත් විසිර ගියා. මුළු උදේ කාලයම ගත වුයේ මෙහෙමයි. සිත ආනාපානෙහි විනාඩි 3කට 4කට වඩා තබාගත නොහැකි විය. ඔබ වහන්සේ උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. පිරුවන් සන්න. කොයි හිත විසිරී යන්න හේතුනේ ආනාපාන හිත යන්න හේතුනේ භාවනාවනේ. තමන් මෙහෙවනවා, තමන් මෙනෙහි කරනවා, විතක්කේ යොදනවා. හිත විසිරී යාමට හේතුනේ හිතවිල්ලක්ද, සද්දයක්ද, වේදනාවක්ද, දිගටම බාධා වුණේ එක ධර්මයක්ද නැත්නම් වරින් වර විවිධ ධර්මද පහළ වුණේ කියන එක මම දැනගන්න කැමතියි. සීටිවිලි නිසාද මේක හිත කඩලා ගියේ දිගටම නැත්නම් සද්ද නිසාද නැත්නම් වේදනා නිසාද නැත්නම් වරින් වර වරින් වර විවිධ දේවල් තියා කඩලා ගියාද කියන එක සභාගත කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ස්වාමීන් වහන්සේ මේක මගේ ප්‍රශ්නයක් නා නෙමෙයි ඒ වුණත් මම මේක අහන්න හිතුවේ සිතුවිලි විවිධ විදිහට එනවනම් එතකොට මොකද්ද වෙන්නේ ඒක ප්‍රශ්න දැන් විවිධ සිතිවිලි එනවා නම් එතකොට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්න ඕන? ඒ කියන්නේ බාධා වෙලා තියෙන්නේ හිතවිලි නිසා, සද්ද නිසා නෙවෙයි, වේදනා නිසා නෙවෙයි. නෙමෙයි. විවිධ හිතවිලි කෝ විවිධ තමයි. එතකොට මේක Taman විදියෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි කියලාද කියන්නේ? එහෙමයි. එහෙනම් මොකට යන්නේ? මට හිතුණා අහන්න ඒක ඉතින් අපිටත් ඒක බලපාන නිසා. එහෙනම් මට වෙච්ච දෙයක් අහන්න. මේක අරගෙන මගේ අර කිරිකුන්ද වේද මහත්තයා කාට ගියාට පස්සේ මිනිස්සයා කිව්වලු මේ පවුලගේ අත අල්ලන්න එපා. ඒගොල්ලෝ නාඩි බලන්න. ඊට පස්සේ වේදාගල උඹේ නම් පවුලගේ අත අල්ලන්නේ මම උඹේ අත අල්ලගෙන නාඩි බලන්නම් කියලා. ඒ වගේ මේ භාවනාවේම කොන්තරත් ක්‍රමයට කරන්න බෑ. නෑ සමා වෙන්න මොකද මට හිතුණා අපිටත් එහෙම සිද්ධ වෙන නිසා ඒක අහමද හිතුණා නෙවෙයි වුණා නම් කියන්නේ. ඒ මම ඔය ඔය දාලා අහන්න හදන්නේ අනුන්ගේ දේවල් හෝ පරණ දේවල් කවදාකවත් කරලා ඉවර කරන්න බෑ. අපිට මේ අස්පනා අපිට වෙන දේවල් විසඳලා ඉවර කරන්න බෑ. ඒ නිසා ආපු නැති මනුස්සයෙක් ගෙදර ඉන්න කෙනෙක්ගේ භාවනා කමට අනුරුද්ධ කරන්නයි ඒක කරන්න බෑ. ඒ නිසා Tamanda වුණා නම් බලන්න හිත පිටේ අනේක වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ චරිතය හැටියට ඉතිවිලි කෙනෙකුට බලපානවා. තව කෙනෙකුට ශබ්ද බලපානවා. තවකට වේදනා. ඒ කෙනත් එක්ක කතා කරලා මිසක පොදු උත්තර නෑ මේවට. ඒ නිසා අපි මේකෙන් තේරුම් අරගන්න ඕනේ අනුංගනේ කමඨං සුද්ධ කරන්න බෑ. තමයි. කමඨං සුද්ධ කරනවා කියලා කියන්නේ හරියන බේත් පන්තියක් බිලා ගුණාගුණ කියලා දෙවෙනි බේත් පන්තිය ගන්න එක. වේදා ගාව අහන කවුරු හරි මෙතන වේදෙක් ඉන්නවනම් කියන්නේ අද ඔබ බෙහෙත් තුන තියෙනවද කියලා කද්දාවත් නැහැ. චීන ගුණාගුණ හැටියට තමයි බෙහෙත් තුනෝ ලියන්නේ. ඉතින් ඒකයි මම මේ හැම වෙලාවෙම ප්‍රශ්නයක් එනකොට සමහර වෙලාවට නම් තොරතුරු ඇති වෙන්න තියෙනවා නම් මට හිතෙනවා සාකච්ඡා කරොත් හොඳයි කියලා. තොරතුරු මැදි නම් මම එයාටම දාලා අහනවා. එන්නේ මේ තොරතුරු ටික මට දෙන්න. ඒ තොරතුරු දෙන්නේ නැහැ කියලා කියන්නේ ওই වගේ අනුන්ගේ ප්‍රශ්න වෙන්න ඇති එක්ක. එහෙනම් හිතපුවා වෙන්න ඇති. එතකොට පේනවා ප්‍රශ්න වල තේරුමක් නැහැ. එතකොට නොමග යනවා සාකච්ඡාව නොමග යනවා. තමා වෙන ස්වාමීන් වහන්සේ. නෑ නෑ මම කතා කරුවට මම බොහොම ස්තුතියි. ඒක තමයි සාකච්ඡාව කියන්නේ. නැත්තම් මට ආඥාපතිවරයෙක් වගේ කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරේ මමයි. ඔව්. මට නම් ආවේ පල්ලංග සද්ද වලට වෙනස් වුණා. ඇහෙන්නේ නැහැ. පල්ලංගේ ගෝසාවට වෙනස් වුණා. ඉතින් යාම හුලඟ තදින් එනකොට නෑ මයික් එකට කතා කරන්න තාම හොඳට ලං කරලා මයික් එකට කතා කරන්න. ප්‍රශ්නේ ඉදිරිපත් කරේ මමයි ස්වාමීන් වහන්සේ. මේ මට සිතිවිලි නොඑක් විදියෙන් මතුණා. ශබ්ද වලටත් බල්ලන්ගේ ගෝසාවට වෙනස් වෙනස් අරමුණ වෙනස් වුණා. අ එතනින් ගියාම අර සිමෙන්ති අනන ශබ්ද ඇහෙනකොටත් හිත වෙනස් වෙනවා. මේක මොනවද? ශබ්ද සහ හිතවිලි කියන දෙකෙන් තමයි ගොඩක් වෙලාවට අරමුණෙන් හිත පිට ගියේ. එහෙමයි. එතකොට ඒ අපි හිතමු මනිදර්ශනයක් වශයෙන් අපි මෙහෙම කෙනෙක් වුණාට පස්සේ මම කැමති අපි මේක මේ සාකච්ඡාවක් විදිහට යන්නේ. දැන් සද්දෙට හිත පිට ගියාට පාට සවලක් ගන්නවා චාස් ගහලා ගහපු ගමන් අපේ හිත කැඩනවනේ. ඊට පස්සේ මේ සද්දේ නැවත ඉවර වෙනවනේ අපි හිතමු తాවකාලිකව සද්ද ඉවරුණයි කියලා. තාව දසන. එතකොට හිත ආපහු අරමුණට ඉබේ එනවද නැත්නම් මේ සද්ද කෙරේ ද්වේෂයක් ඇති වෙලා ඕ සද්දෙන් වේදනාවට ගිහිල්ලා වේදනාව හිතේ දිගින් දිගටම යනවද? නෑ ස්වාමීන් වහන්සේ. සද්දය අහම මම හොයනවා මොකද්ද මේ කියලා. ඒකට නිකන් දැක්කේ නැතත් මට ඇහුණා මට දැනෙනවා ඒක සිමෙන්ති යනවා කියලා. එතකොට මං හිතලා දැන් මං අරමුණෙන් පිට තමයි ඉන්නේ කියලා ආයි නැවත අරමුණට එනවා. එන්න. දැන් එතකොට නැවත අරමුණට එනවද ඇදලා ගන්නවද? දෙකට මැද්දේ වගේ ස්වාමීන් වහන්සේ. මේක හොඳට කට උතර දෙ මේක හොඳට ලෑස්තිලා යන්න. අරමුණෙන් හිත පිට යන එක අපිට ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. එහෙමයි. ගිහිලි වල දැන් එකේ නන්නත්තරලා එක දිගේ දිගින් දිගට යනවද? නැත්නම් හිතිලා. නෑ නෑ මං ඉන්නේ පාරෙන් පිට ගිහලා මං දැන් ආපහු වෙන්න ඕනේ කියලා හිතලා අමෝරාවෙන් හිත ගන්නවද නැත්නම් ස්වභාවයෙන්ම හිත තමයි හිතලා ගන්නවා ස්වාමීන් වහන්සේ. අරමුණෙන් පිට ගිය බව දැනෙනවා. දැනිලා එකපාරට මම මේ වෙන දෙයක් නේද හිතන්නේ කියලා එකපාරටම ආනාපානට හිත ගන්නවා මම. හරි. එතකොට හිත ගත්තට පස්සේ අර නතර කරපු තැන ඉඳලා කරගෙන යන්න පුළුවන්ද නැත්නම් අරක ගොනුව සම්පූර්ණයෙන් කැඩිලාද එතකොට ආනාපාන? ගොනුව කැඩිලා නෑ ස්වාමීන් වහන්සේ. එහෙමනම් හානියක් වෙලා නෑ. හිත නරක වෙලා නෑ. Taman දක්ෂකමක් ඇති කරගෙන තියෙනවා. Taman ආනාපාන කර කර ඉඳදී සද්දයකට හිත ගියා. පිට ගිය දැනගත්තා. සද්දයක් කියලා දැනගත්තා. සිමෙන්ති යනවා කියලා දැනගත්තා. ඉතින් Taman ආපහු මෙතෙන් එනකොට නැවතත් ආනාපාන තිබුණ තැනට යනවනම් යන්න ඉස්සෙල්ලත් සතිය ගිහිලා ආවට පස්සේ සතියනේ. එහෙමයි. එහෙමනම් ඒ අතරමැද කෙලෙස් පහළ වෙලා නැහැ. ඒක බොහොම ප්‍රසිද්ධ මේ ගණන් මේ මේ විමර්ශනය කරන ක්‍රමයක්. මොනවාරි දෙන්න ඉස්සෙල්ලා සතිය නම් උනාට පස්සේ සතිය නම් ඒ අතරමැද ප්‍රදේශයේ කෙලෙස් නැහැ. ඒක දැනගන්න ඒ බවට සමාදන් වෙන්න මේ වගේ සාකච්ඡාවකින්මයි කරන්න වෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. අපි හිතනවා එහෙම නැත්තම් සද්ද නිසා මගේ හිත කැඩුනා. මේක බාධාවක් කියලා. මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා නම් මේකේ රසය පුදුමාකාර ඕජාවක් තියෙනවා. රස ගුලාවක් තියෙනවා මේක ඇතුලේ. ඒක තමයි බුද්ධ බුද්ධෝත්පාද කාලය කියන්නේ අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් අනිත් දවසෙත් පිට යන්න වෙන ප්‍රශ්නයක් නැහැ. ගියාට පස්සේ මගදී එක්කෝ කල්පනා වෙනවා දැන් හිත නන්නත්තාල. එහෙම නැත්නම් හිතටම ලැජ්ජ හිතේ හිතාපව වෙනවා. සමහරට නන්නත්තානවා කියලා දැනගත්තත් ගණ්ඩම බෑ. දිගින් දිගටම දිගින් දිගටම දඩාවත මේ තුනම ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. ඒක දැනගෙන හිත ගත්තට පස්සේ අරමුණේ නතර කරපු දැනෙල වැඩ කරගෙන යන්න පුළුවන් නම් ඒක තමන්ගේ ප්‍රධාන දක්ෂකමක් සතිය බලවත් වෙන වෙලාවක්. කැඩුනට අපව ගන්න පුළුවන්. දෙක සමානලට ගිහිල්ලා එයාම ලැජ්ජා හිතලා ඇවිල්ලා පන්න පුන තැන්ල වැඩ කරගෙන යනවා. ඇදලා අරගෙන නෙවෙයි. ඒක ඊටත් වැඩිය හොඳ අවස්ථාවක්. මෙන්න මේ විදිහට තමයි සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත්වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වගේ දෙයකට යන්න ඇත්තදී බණීදි මේක ගොනු කළා කියන්න බැරි කමක් නැහැ. කිව්වට මේක වැටහෙන්නේ නැහැ. කිව්වට ඒක නිකන් බූරුවක පිටේ කර හකුරු බැඳ වගේ තේරෙන. කවුරුත් එක සාකච්ඡා කරනකොට ඒ අඩුගානේ මේ මනුස්සයට තේරෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. ඒකයි මම මේ අවසන් නමුත් ප්‍රශ්නේ ආපේ කරා තියදී අනිත් එක නම් මයික් එක ගන්නකොට මම මොකද කියන්නේ? <laughs> එයාටත් එහෙම දෙයක් වෙලා වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එයා පොඩ්ඩක්වත් දන්නේ නැහැ මේ ප්‍රශ්නේ ගැන. ඉතින් මම මේ මට අදාළ ප්‍රශ්නෙට බාහිරින් මේ එන නිසා මම උත්තර <laughs> ඒකට බොහොම ස්තුතියි වන්දනා මොකද මේ වයර් මාරවිල්ලේ තද බලකම මම මේ කල්පනා කරන්නේ සෑහෙන වයර් මාරවිල්ලක් ඉතින් ওই කතාව නොකරුවා නම් මම අර අත්තට බැනලා ඉවරලා නිකන් <laughs> පැත්තකින් නම් බැනුම් සූසාරෝපණය. ඒක නම් කපන්නේ. ඒක බැනුම් ඇවට නම් ඒසි දෝෂයක් ඇත්ත නෑ මං සෑහෙන්න බයින කෙනෙක්. ඒක ඒක නෙමෙයි ප්‍රශ්නේ ඒ නා සාකච්ඡාවකදී මේක හරියට ගුණාවක් ඇති කරන ප්‍රශ්නයක් විසඳනවා කියන එක මුළු දවසම අහලා එක නඩුවක් අපි විනිශ්චය කරනවා. අනිත් ඔක්කොම කල්යනායක විතරයි වෙන්නේ. වෙන මොනවත් නෙමෙයි. අපේ භාවනා කිසිම දෝෂයක් නෑ. sannivedane දන්නේ බැලිය යුත්ත දන්නේ කිය යුත්ත දන්නේ ඒකට ගුණ කරන්න බෑ. ඒකේ ඒකේ දුර්ලභම භාවනා කරන එක නෙවෙයි ගුරුම ශාංශ කියන්නේ ගුරුවරයා ඇතේ තියෙන්නේ. ගුරුවරයා හරියට කියලා දෙලා නැහැ. අපේ අනිත් ගුරුවරු කවදාවත් මේකට නෙවෙයි යන්නේ කොයිද කියලා මල්ලේ පොළනේ තියෙන්නේ. මේකදී එමන එක්කෙනෙක් හරි අරගෙන ගහලා හරි කවන්නේ බැනලා හරි කවන්නේ කිරි දීලා හරි කවන්නේ කියන්නේ මේ යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියන්න එපා. දන්න දේ කියපන්. ඒක දඬුවමක් නෙවෙයි. එක්කෙනෙක්ගේ ප්‍රශ්නේ විසඳනකොට අනිත් ඔක්කොටම තේරෙනවා මෙතන වෙන්නේ මොකද්ද කියලා. ඉතින් අර ඒ කෙනා සමහරලාට වෙහෙසටපත් වෙලා ඇති, සබකෝලයටපත් වෙලා ඇති, කෝල ගති වෙලා ඇති. ඒකට ඉතින් සමාවිල්ලන්න වෙන ප්‍රසිද්ධියේ. මොකද කරුණාකරලා මම කියනවා මේ මේ සාකච්ඡාට සම්බන්ධ වෙන්න ප්‍රශ්න අහන්න. මටත් අයිතියක් දෙන්න ප්‍රශ්න අහන්න. ඊට පස්සේ මේකට කාරණාවට අදාළව කතා කරනවා නම් පුදුමාකාර ධර්මෝජාවක් තියෙනවා. අපි අනවශ්‍ය දෙයට විලිලැජ්ජ නැතු එළියට යනවා. අවශ්‍ය දේ එනකොට කෝල වෙනවා. ඒකට නෙමෙයි බය ලැජ්ජාව කියන්නේ. නිසා මතක තියානින්ද ඕනෙම භාවනා කරන වෙලාවක යම් අරමුණක් එන්න කලිමුත් සතිය නම් ඒ අරමුණේ මොන්න අවුලක් කරත් ඊට පස්සේ සතියෙත් නම් යන්නේ ඒ අතරමැද වෙච්ච දෙයක් කෙලෙස් වලට වැටෙන්නේ. ඒක භාවනාවේ පිටකොන්දක් වෙනවා. අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. චිත්ත ශක්තිය වඩනවා. ආන්නේ විශ්ල කළ දෙන්න අපි මේ කමඨාන් සුද්ධ කරන්නේ. ඕ 10 තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම උදේ සවස බුදුන් වහන්සේනවා. බුදුන් වහන්සේගේ පිළිරුවක් සීලි මහරහතන් වහන්සේගේ පිළිරුවක් උදේට පෑන් බඳුනක් සබා සවසට පෑන් සහ ගිලන්පසද පූජා කරනවා. කිසිම දවසක් ආහාර තියන්නේ නැහැ. මේ සුදුසුද? ආහාර නොතියා පෑන් සහ ගිලන්පස විතරක් තියෙන එක සුදුසු මදිද? මේ පාදා දෙන්න. පෙරවන් සන්නයි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ මූලික උපදේශ පන්තියේ මේවා කිසිම තැනක මම කිව්වේ නැහැ. කර්මාකල මේ භාවනා කරන වෙලාවේ මූලික උපදේශ පන්ති කටයුතු කරන්න මේ කතෝලික මිනිස්සු ලෙබ්බෙලා චිකුරාද පස්තරයක් වඳින එක හොඳද නරකද අපිට වැඩක් නැහැ කතෝලික මිනිස්සු ඉරිදැට විතර පන්සල් යනවා කමන්නේ නැද්ද වැඩක් නැහැ නේ අපිට ඒක නෙවෙයිනේ අපි කට්ටිය මෙතන එකතු කරේ මෙන්න මේ උපදේශ දීලා තියෙනවා කමට කර්මාකලයක නැවතහලා ඒක කතාකරනද මේ තමාගේ කරන වැඩ ඒක අපි දහම් පාසල්ට ගිහිල්ලා ඉය කරගමු පස්සේ වෙලාවකට මේ වැඩේ කෙරුවට පස්සේ ඒ නිසා මුළු ස්වභාවනම කරින්න එපා. ඒ කිරුවොත් ඒක මටයි දෝෂ වෙන්නේ. ඒ නිසා මම මේ ඇත්තට අහුව ඇත්තට කියනවා. කරුණාකරලා මූලික උපදේශපන්ති අහලා බලන්න. මේ ගැන අපි උනන්දු කරවලා නැහැ. ඇයි එහෙම දියේදී මේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කීම බැදිවල යන්නේ මම මුලා වූ එකේ කුසෙයි. අඩු ගන්න මේ ටික කරලා ඉවරලා මේමයි මේමයි කියලා පස්සේ ආවනම් මම මේකට ටිකක් මගේ හිත මෙලෙක් වෙන්න ඉඩ තිබුණා. මොකක්වත් නැතුව එකපාරට මේ මුළු සභාවම නම ගරින්ට හදුනට දොස් කියනා නෙවෙයි අදාළ නැති නිසා මම ගන්නවා ඊගාව ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ භාවනාව වඩනකොට එළියවල් පේනනවා. සමහර ඒවා පැහැදිලි නැහැ. සමහර වෙලාවට හිස් කබලත් වගේ පේනනවා. සමහර වෙලාවට මුතු කැට වගේ පේනනවා. එහෙම වෙන්නේ භාවනාව වැරදි විදිහට කරන නිසාද? දා කරුණාවෙන් පහදා දෙන්න. ස්වාමින් වහන්සේ නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මම දැනගන්න කැමති මේ ඉඳගෙන භාවනා කරන වෙලාවද්ද මේ කතා කරන සක්මන් වෙලාවද්ද කියලා. ඒ වෙනතු උත්තර දෙන්න බෑ. මේ ප්‍රශ්න කරුට දැනගන්න කැමති නම් කරුණා කරලා අපිට තොරතුරු ටිකක් දෙන්න. ඉඳගෙන ඉන්න. මොකද්ද ඉඳගෙන කරන සාමාන්‍ය කරන භාවනාව මොකද්ද? ආනාපාන සතිය. ඔය එතකොට මේ පටන් ගන්න ඉස්සෙල්ලා මේකෙන් පටන් ගන්නවද නැත්නම් කරගෙන යනකොටද මේක පේන්නේ? කරගෙන යනකොට. මේක තියෙද්දි ආනාපානේ කරන්න පුළුවන්ද නැත්නම් මේක පැමිණි නිසා ආනාපානේ සම්පූර්ණයෙන් කඩා හැලෙනවද? නෑ කරන්න පුළුවන්. එහෙමනම් ආනාපාන දිගට කරගෙන යන්න. මේවා ගැන හිතනවයි කියන්නේ කතා කරනවා කියන්නේ ආනාපානට කෙනෙහිල්ලක්. මේවා ගැන හිතනවා කියන්නේ ආනාපානට අනදර කෙරිල්ලක්. ඒ නිසා ආනාපාන ගැන මේ වගේ හොඳ විස්තරයක් බලන්න. පේන දේවල් විසිතුණු පිවිතුරු උනත් නැති උනත් ලස්සන නැති උනත් ඒක නොසලකා හැරලා පූර්ණ අදිෂ්ඨානේ පූර්ණ අවධානයේ මූල කර්මත්තාන දෙන්නේ. මොකද දැනටමත් කට උතරේ කියුණා මේක පෙනේ ධානපන්නේ බලන්න පුළුවන් නේ. ආ එතකොට මතක තියාගන්න මේ හැම එකක්ම ඉන්නේ මගේ හිත ආනපනේ කඩන්ඩයි. ආදරයට කොයිදෝ බාධා නැත්තේ. ඒක කිනිකුරයි මුළු නිවසේම තිබුණේ. ඒකෙන් කුප්පිලාම්පුව දැල්ලා ලියුම ලියන්න පටන් ගත්තා. ඕම් බාධායි. දැන් අපි ඒක ගැන කතා කරගෙන ඉන්නවා මේ ලියුම ගැන කතා නැහැ. මම හිතන්නේ ප්‍රශ්න පහක් විතර පස්සට දැම්මා. මේ වගේවත් කට උතර දීප නැති නිසා. ඉතින් ඒ නිසා තමන්ම අහගන්න තමන්ගේ. මම ඔය අහන ප්‍රශ්න ටික. මේ මතුවෙන්නේ ඉඳගෙන ඉන්නකොටද ආනපනිකටද මොකද? ආ එතකොට මේක තියෙද්දි ආනපනික කරන්න පුළුවන් නම් මේකේ විස්තර හොයන්නයි මේක ආනපනික කරන්න දෙකම කරන්න බෑ. මේ ගැන විතර හොයන්න හොයන්න ආනපනික කොම් වෙනවා. අපි දැනගන්න ඕනේ මෙයා මතක් කරලා දෙනවා ඕම් බලපීත්තට කරන්න දෙන්නේ නැහැ. ඕම් බලපීත්තට බාධා කරනවා. ඕම් බලපෙමන් කොනහනවා කියලා. ඒ කොනහන මනුස්සය මොකද අපි ආලගිය මුලගිය වයන්නේ අපි දැනගන්න උඹ කොන ඇහුවට මම ගෙනියන වැඩේ. කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. මෙවුවා වාසිය වාසි නෙවෙයි මම ගත්ත ගිනි හුල බිම තියන්නේ නැතුව පන්දම නිවා ගන්න නැතුව මම මේක අරගෙන යන්න ඕනේ කියලා කිරුවොත් මේ මීට වැඩිය විවිධ ක්‍රමවලින් එනවා මේක. විවිධ විදියට බීසුණු රුදු වේසමවා මග අවරන්නේ කියලා තියෙනවා. নানা ආකාර බීසුණු රුදු මේවන. අන්තිමට මේ පාඩම ඉගෙන ගත්තා මොන බීසුණු වේසමවාගෙන තමයි දන්නවා මගේ ආත්ම ආරක්ෂාව තියෙන්නේ මගේ දියුණුව තියෙන්නේ මගේ ප්‍රතිපදා තියෙන ආනාපානේ මේ කවුරු මොන උලිහිලි පෑවත් මම ආනාපානෙත් එක්ක දිගටම ඊවිසගෙන යනවා කියලා ඕනේ නම් ඒකට ධෛර්ය කරගන්න ඉඳ ගන්නකොටම හිතන්න හදවතින් ඔබ යුද බිමේ මම තනි කලේ නැත කිසි දිනේ හදවතින් ඔබ යුද බිමේ මම තනි කලේ නැත කිසි දිනේ කියලා ආනපාන පොඩි ජීවිසුමක් දෙන්න. ඔබ මේ සද්දත් එක්ක වේදනත් එක්ක නටනකොට මම කවදාකවත් ඔබව අමතක කරන්නේ නැහැ. මේ සද්ද වේදන ගැන කතා කරන්න මම ඉන්නේ ඔබත් එක්ක බය වෙන්න එපා කියලා. ඒක අර මොකද්ද මේ බෑන්ඩ් එකත් එක්කම යන්න ඕනේ. හදවතින් ඔබ බිමේ අපි තනි කලේ නැත කිසි දිනේ කිය කිය ආනපාන දෙන්න සපෝට් එක. ඔය කහ පාට නිල් පාට ආලෝක මොනම දෙයක්වත් නැහැ. ඒවා ඉන්නේ සියල්ලම බාධා කරන්නේ. ඇයි එන බාධාවල් පිළිබඳව අපි මෙච්චර විස්තර කතා කරන්නේ? ඇයි ඒ මතින් ආනපානට කොනහන්නේ? මේකට ලොකු chance පාවිච්චි කරේ අනදර කරනවා කියලා. ආනපානට අනදර කරනවා. තේරුණාද? ඒ ඒ උත්තර දීම නිසා මම හිතනවා මේ ප්‍රශ්න ආපු 10 දෙනෙක් විතර ප්‍රශ්න විසඳෙනවා. මේ ඔක්කොම අහලා තියෙන එකම ප්‍රශ්නේ. යාර බැනුම් අහගෙන හරි මට උත්තර දෙන්නේ එක්කනයි දෙන්නයි. ඒක නඩත් හිතරේ දෙනවද මම දන්නේ නැහැ. මම මේ කියන්නේ ඔක්කොටම එක කෙවිතෙන්ම තලන්න. 10 15 දෙනාටම වදින්නයි කියන්නේ. වන්දනත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පළමුව තමාගේ කය දෙස බැලීමේදී කයේ හිසේ සිට දෙපතුල දක්වා කොටස් බලමින් කාය දෙසට සිත යොමු කිරීම නිවැරදිද යන්න කරුණාවෙන් පාදා දෙන්න. කායට හිත ආවොත් තමයි කොටස් බලන්න පුළුවන්. ඒ නිසා කායට හිත ගැනීමම නිවන් දැක්කා වගේ කියලා හිතා ගන්න. ඊට පස්සේ කැමැති නම් ඒකේ හතර මහා ධාතුන් බලන්න පුළුවන්, දෙතිස් කොටාස බලන්න පුළුවන් නැත්නම් ආශස් ප්‍රසවාසය බලන්න පුළුවන් නැත්නම් ආනාපානෙ බලන්න පුළුවන් කොණ්ඩේ තියෙන ගෑනට දෑතට බැඳායි. කොණ්ඩේ නැති මිනිහට මොකුත් කරන්න බෑ. කොණ්ඩේ තියෙනවා නම් දෑතට වැන්දත් එකයි හතරට වැන්දත් එකයි. ඒ නිසා කයට පැමිණීමම ලොකු දෙයක්. ඊට පස්සේ පෙන් එයා පෙන්නනවා. කයින් බරගතිය පෙන්නයි. අරචලකේ කඳුළුවක් කරනවා පෙන්නයි. එහෙම නැත්නම් වැනෙනවා පෙන්නයි. ආශ්වාස ප්‍රශ්වාසය පෙන්නයි. පේන දේ බලනවා මිසක් මොනම දෙයක්වත් පහුරු ගාලා බලන්න එපා. පහුරු ගාලා බලන්න ගියොත් අමෝරාවක් පේනවා. එයා පෙන්නන දේ මේරිච්ච දේ, කිරිවැදිච්ච දේ, ඉදිච්ච දේ, දුඹුක් වෙච්ච දේ විලිකුම් වෙච්ච දේ අන්නේ විලිකුම් වෙච්ච දේ තෝරා ගන්න එක තමයි දක්ෂම භාවනා කරන දෙන අනුග්‍රහය. ගර්තන ස්වාමීන් වහන්සේ භාවනාවට බාධා නැති කර ගැනීමට උපදෙස් පතමි. පෙරේදා රාත්‍රී භාවනාවේ සිත කය තැන්පත් විය. හුස්ම තැන්පත් ගිය ගියා වටේ ඇති අවකාශය හා පරිසරයට මා මොසු වී ගියාසේ දැනුණා. ඉන්නා තැනක් නිශ්චිත නැතිසේ දැනුණා. රාත්‍රී ශබ්ද, රැහි ශබ්ද පමණක් ඉස්රාත්‍රිය තුල තිබුණා. මේ අතර අවකාශය තුල හුස්ම පමණක් වරින් වර මතුවී ප්‍රකටව පෙනුණා. ඒ හුස්මට ශරීරයක් තිබුණේ නැහැ. හුස්ම පමණයි. මෙසේ ඉන්න අතරතුර සිතිවිලි දෙකක් තුනකින් බාධා වුණා. ගොඩක් දේ වෙලාද අනික් අය ගිහින්ද මම තනියෙන්ද මළුවේ නේද ආදි වශයෙන් මේ අතර බිය ඇති වුණා මෙයින් බාධා මෙයින් භාවනාව නැවතුණා මම කුඩා කල සිට කිසි වරටත් හොල්මරටත් තනියටත් බයයි මේ භාවනාවට බාධා වූ ආයදයි සිටේ මේ ජයගෙන ඉදිරියට යන්නේ කෙසේද? නිර්වාණ සන්නයි. මේ වගේ අත්දැකීම් ලැබලමයි ඔය බය නැති කරන්න තියෙන්නේ නැත්නම් ඕනියම් කැපුවට ශාන්ති කර්ම කරාට ඒවා නිකම් බොරු මායාව විතරයි. తాවකාලිකදී මේ බය තියෙද්දි දිගට දිගට කරන්න ඒ අපි ලොකු ශාන්තියේ ඉන්න කාලේ නිකන් මේ වගේ වෙලාවට ධෛර්යය ඇතිකරනද ස්වාමීන් වහන්සේ කිව්වා මම ගමේ පන්සලේ පැවිදුනේ ඊට පස්සේ ටික කාලෙකින් මට දුන අරණ්‍යයට යන්නයි කියලා ගිහිලා ඒ ශාන්තිලන් යවවලු ස්වාමීන් වහන්සේ අපි ආවේ භාවනා කරන්නේ තේසාන්දර කිව්වලු අපි ළඟ භාවනාවක් නැහැ. අපිත් කරන්නේ මේ චතුරාර්යක භාවනා ටිකක් කරලා සිල් රැකගෙන ඉන්නේ. ඉතින් ලොකු සංසිවල තියුණා මේ පන්දලින් නැති මම ඔක් කරන්නේ. ඉතින් ඒ කට්ටිය බෝධි පූජා තියෙනාට ලොකු සංසි පොඩි හාමුදුරුවෝ භාගමිත්‍ය ගාවේ හේත් වෙලා අර ඒ කට්ටිය ඒ කටයුතු කරද්දී භාවනා කරනවා. මේ භාවනා කරද්දී කළු බල්ලෙක් දිගට දිවෙ ඊය දාගෙන Taman ඉන්න දෙපැත්තෙන් අත් දෙක තියලා මූණ ඉස්සරහම එහෙම බලාගෙන හිටියලු. ඉතින් ඒක පාට කල්පනා වුණාලු පොඩි පොඩි ආම්දු කෙනෙක්නේ බයක් ඇති වුණා කියලා. ඊට පස්සේ ආගත්තුළු නෑ උඹට කරන්න තියෙන කණ එකනේ කනෝනම් කාපන් කියලා එහෙමම වෙන දෙයක් වෙච්චාවයි කියලා. දැන් මේ බල්ලා ඇවිල්ලා මෙතනින් අත් දෙක තියාන ඉතරයින් හොම්බ දික් කරගෙන බලා ඉන්නවලු කරබනිකන් ඉන්නෝ ටික වෙලාවක් යනකොට ඒක නැති වෙලා භාවනා අධිකට ගියයි කියනවා බැරි වෙලා හරි ලොකු සාන්ති කියනවා මං එදා ඇස් දෙක අරුණා මං තාම එතන කියලා. ඇස් දෙක අරපු නැති නිසා අද ඉදිරියට ගියා. මේ හැම දෙයක්ම බය කරන්නේ කයටයි ජීවිතයටයි. ඉතින් කයට ජීවිතයට බය කෙනා මේ මැස්සෙක් දැඟලුවත් නැත්නම් සැකේට හරි ඉතින් ඉක්මනට ඇද්ද කරලා මේ විතර මල්ල පොඩි වෙලාද නැද්ද කියලා බලන එක තමයි වැඩේ. ඉතින් මේක පූජා කරනකම් කදාවත් නිවනක් නැහැ. කවදාකවත් නිවනක් නැහැ මේ කාය ජීවිත දෙක පූජා කරනකම්. ඉතින් අපි කරන්නේ ටික ටික බය අරිනවා. ටික ටික බය නිසා අපි සාමූහික භාවනාවට යනවා. ඉතින් අපි සුදු අඳිනවා. බාපණයක් දානවා. අටසිල් සමාදන් වෙනවා. බුදුන් වඳිනවා. මේ ඔක්කොම කරන්නේ හිත අලුත් කරගන්න. හිත අලුත් කරගෙන යුද්ධ බිමට ගිය කෙනෙක් වගේ හතුර දකින්නකොට ලේ දකින්න කරන් දැල්ල වැඩෙන්නේ නැතුව ලේ දකින්නකොට වර මාත්‍ර ගත්ත මායන්වති යකෙක් වගේ පැනලා හතුරත් එක්ක වැඩ කරන එකයි තියෙන්නේ. ඒ ඔක්කොට මේ ශක්තිය නෑ. නමුත් අර ලොකු සංචාර විදිහට කියන්නේ මම නිකමට හරි ඇද්ද කරලා බැලුවනම් මම තාමත් එතන. බලපො නැති නිසා ඉස්සරහට ගියා. ගිහිල්ලා තියෙනවා නම් කවුරුට ගිහිල්ලා තියෙන ওই පාරේ විතරයි. වෙන කාටවත් එහෙම බය නැති ලෝකයක් නැහැ. හැම කෙනාටම තියෙනවා. ඒ කෙනා එකට මූණ දීලා මේ බුදුන් සීකරගෙන ධර්මයේ සීකරන සංඝයා සීකරන සීලේ සීකරන තමන් ඉන්න පරිසරයේ සීපත් කරගෙන ටිකක් මොන දිල බලන්න. අනිත් දවසේ තව ටිකක් ඔහොම ගියාම ගියාම ගියාම කවදා හෝ මරණය අත්දකපු දවසට පහුවෙන්ද සෝවාන් වෙනවා. එහෙම නැතුව මේ මැස්සෙක් වහන්න නැතුව කූඹියෙක් කන්නේ නැතුව පින්නට අවුවට තැමෙන්නේ නැතුව මේව කරන්න බෑ. කොමාරි කියන සෝවාන් වෙන්න නම් නර බිල්ලක්ම ඕනේ රූපෙට රූපයක් දීලා හරි සව් බිල්ලට බෑ. නර බිල්ලක්ම ගන්න. ඔය ඔය පටන් ගන්න ඔය නිකන් මායම් වෙලා ටිකක් එන එක විතරයි. ඉස්සරහට එනවා බනාගෙන කෝල් කෝටු අරගෙන දඟලන දේව බාධාවක් කියාගෙන යකයින කොයි යකත් බොරුකාරයෙක්. එක් එක්කත් නැහැ. තමන් විතර යකෙක් ඇත්තෙම නැහැ. මේ ලෝකේ ඉන්න අපාම කරපු එක තමයි තමන් මමයා. ඒකට වැඩි අනිත් හැම යකෙක්ම පුංචි. ඒ නිසා ඔන්නේ තම්බන කන්නේ තම්බන කපම් බැදගෙන කන්නේ බැදගෙන කපම් කියලා ඉදිරිපත් වෙන එක තමයි කරන්න තියෙන එකම වැඩි. වේන සාන්ති කර්මයක් නැහැ. අතර ස්වාමීන් වහන්සේ මම හෘදය ආරමුණු කොට ආනාපාන සති භාවනාවේ යෙදෙමින් සිටන විට එකවර හදවතේ ස්ථිරවීමක් ඇති වූවක් මෙන් දැනී එකවර ප්‍රශ්වාසය නැවතී ආශ්වාසය පමණක් මම දුටිමි. මගේ මුළු ශරීරයටම ලොකු පහසක් දැනනාක් මෙන් මට දැනිනි. මම සමාධිගත විනයි මට ලොකු සතුටක්ද දැනිනි. දම්පාටින් මණික් කැටයක් මෙන් ආලෝක ධාරාවක් දුටුවද මම ආශ්වාසයෙන්ම මෙනෙහි කළෙමි. අවට ශබ්ද එලෙසින්ම ඇහුණු අතර සිතට ගතට පමණක් විශාල සෝයක් දැනිනි. ඇත්තෙන්ම එය සමාධියද කරුණාකර පැහැදිලි කරන මැනවි. එසේනම් තවදුරටත් භාවනාවේ යෙදෙන අයුරුද කරුණාකර පැහැදිලි කර දෙන සේක්වා. මේ වෙච්ච දේ නැවත වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරක්. එතකොට ඒක හරියටම තමයි තේරෙන්නේ මේක සද්ධාව දියුණුවීමක්ද වීර්ය දියුණුවීමක්ද සතිය දියුණුවීමක්ද සමාධිය දියුණුවීමක්ද ප්‍රඥා දියුණුවීමක්ද කියලා. එනිසා මේ එක සිද්ධියක් වෙච්ච පමණින් මොනම අර්ථකථනයක්වත් දෙන්න බෑ. මේ ලෝකේ කවම කවදාකවත් නিত্য එහෙම නැත්නම් yaadena සැපක් එක සැරින් යන්නේ ඒක බොහෝ සැරයක් වීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. නිසා මේ දේ හොඳයි කියලා දැනට හිතාගෙන ඒ දේ නැවත වීම සඳහා යම් ආකාරයකින් අනුග්‍රහ කළ යුතුද ඒ ආකාරයෙන් අනුග්‍රහ කරන්න තමන්ගේ බොලේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යද්දී හුස්ම සියුම් වී නොදැනෙන අවස්ථාවටපත් වී ටික වේලාවක් ගිය විට හුස්ම නැවත යන්තම් දැනීමට පටන් ගනී. එම අවස්ථාවේදී හුස්ම රැල්ල දැනෙන්නේ කඩින් කඩය. මෙලෙස නැවත නැවත හුස්ම නොදැනී ගොස් ටික වේලාවක් ගිය පසු නැවතත් හුස්ම යන්තම් දැනීමට පටන් ගනී. එම අවස්ථාවේදී හුස්ම රැල්ල දැනෙන්නේ කම්පනයක ස්වරූපයට එයද ටික වේලාවක් දැනී නැවත සියුම් හුස්ම සියුම් වී නොදැනියයි. මෙය චක්‍රයක් ලෙස සිදුවේ. මෙම අවස්ථාවේදී භාවනාව ඉදිරියට ගෙන යාම පිළිබඳ උපදෙස් සුභාංශයෙන් කාර්නිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ චක්‍ර වැඩි වැඩියෙන් කරගෙන අරින්ද ඉස්සල්ලා ආස්වාස් ප්‍රස්වාසයේ සිටින ටික වේලාවක එක ධාතු වශයෙන් කම්පන චංචල උණුසුම් සිසිල් ගති වශයෙන් තේනවා. මේ ආනාපානෙම පැතිකඩ එක එක විදියට වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් තේරෙනවා. ඒ හැම රංගනයක්ම හැම වෙස්මුණක්ම හැම ජවනිකාවක්ම යනකම් බාධා කරන්නේ නැතුව ඉක්මන් කරන්න වෙන්නේ නැතුව මේ චක්‍රය හේම කරකෙන්නයි. එක එක කරගෙන කරගෙන වෙලාවේ ඒකෙන් අපිට නිකුත් කරන සංඥාව නිකුත් කරන පැතිකඩ නිකුත් කරන ආකාර වෙනස්. ඉතින් ඒ නිසා හදිසි වෙන්න අරකයි දැන් ඔයගේ පදන් වුණාට පස්සේ ඒ හරියට නිකන් කැඳ ටිකක් හැඳ ගන්න කැඳ ගන්න වෙලාවක් වගේ බත්තර උඩට එනවා යටට උඩට එනවා යට එනවා. ඉතින් ඒක ඉවර වෙනකම් බත්තරේ සම්පූර්ණයෙන්ම දිය වෙලා නැති වෙනකම් ගින්දර අදින්න නරකයි. බීමට බාන්න නරකයි. එහෙමම පැහෙන්නන එකයි තියෙන්නේ. ඒ වගේ පදමේ ඉන්න කලාතුරකින් නිසා ඇටකුණා වෙන්න දෙන්නේ නැතුව මේක දිගට වෙන්න අරින්න වෙන වෙන වෙලාවේ අපි නොදැක්ක පැතිකඩකින් හිත ආඩ්‍ය වෙන්න පටන් ගන්නවා. දත්තර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාසය නොදැනී යන අතර ප්‍රශ්වාස හුස්ම රැල්ල දිගට ඇදී යාම සමග මාද ඇදී යන ස්වභාවයක් දකි. මේ පහදා දෙන මෙන්න වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලමි. පෙරවන් සර්ණ මේ වායෝ ධාතුවේ ලක්ෂණයක් පෙන්වන්නේ ඒක පැත්තයි. මෙහෙම කරගෙන යනකොට ඒකේ තියෙන අනෙකුත් කම්පන චංචල ගති උණුසුසිසිල් ගති පෙනේවි. ඒ පේන එක මේ පටන් අරගත්තා. මේකට කඩාපනින්නත් එපා. මේකට ඕනට වැඩිය හිත කලබල කරගන්නත් එපා. ඒකට එකලස නැති වෙනවා. මේ වගේ එක එක පැතිකඩ ඇදෙන ගති, තද වෙන ගති, කම්පන චංචල ගති අන්තිමට ධාතු මනස්කාරය පැත්තට තමයි යන්නේ. ඒක අනවරතයෙන් බාධාවකින් තොරව එන්න ඉදිරිපත් වෙන්න මේ එකලස කඩා ගන්න නැතුව දිගට පවත්වන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ස්වල්ප වේලාවක් බුදුගුණ මෙනෙහි කිරීමෙන් අනතුරුව මම ආනාපාන සති භාවනාව කිරීම ආරම්භ කරමි. ආශ්වාසය ප්‍රශ්වාසය පැහැදිලිව හඳුනාගෙන සිත විස්තර නොදී භාවනා කරගෙන යාමේදී විනාඩි 15ක් 20ක් ගතවන විට නොඑක් විකාර දර්ශන පෙනෙන්න පටන් ගනී. ඒ අතර ඊට දර්ශනීය මල්වතු ආදී දේවල්ද දර්ශනය වෙයි. මෙවැනි දෑ දර්ශනය වීම සිත සමාධිමත් වීමේ ලක්ෂණදයි මම අනුමාන කරමි. මේ නිවැරදිද? චිත්ත සමාධියට සම්බන්ධ බව තේරුම් ගන්නේ කෙසේදයි කරුණාකර පහදා දෙන්න. නිර්වාණ සරණයි. මේ පේන මොනවා තිබුණත් ආනපාන දිගේ අත ගාගෙන යනවා වගේ නූලත් දිගේ අත ඇදගෙන යනවා වගේ යන්න පුළුවන් නම් සමාධියක් තියෙනවා. විශේෂයෙන්ම සතියක් තියෙනවා. ඊයේ ධර්මදේශනා අවසාන හරියේදී ඒ පරිපන්ත ධර්ම පහක් සාවෝදාන ධර්ම හතරක් ගැන සාකච්ඡා කරා. ඒක නැවතත් අහන්න. ඒක එක විදියක්. මේ හිත වර්පණා සමාධියට උපචාර සමාධියට ගියාද කියන එක. නමුත් හැමෝටම එක විදියට වෙන්නේ මේ එක ක්‍රමයක්. ඉතින් මේ දේශනා මාලාවේ අපි අවස්ථාව හැටියට විවිධ ක්‍රම පෙන්වාවි. නමුත් ප්‍රධානම දක්ෂකම තමයි මේ වාසි අවාසි මොන කරුණු තිබුණත් අල්ලගත්ත නූල අත නෑර ඇදගෙන යනවා වගේ ආනාපාන දිගේ නැති වුණත් නැවත මතුවෙනවා. මතු වුණත් නැවත නැති වෙනවා. අන්නේ ඒ ධාරාව, ඒ අඛණ්ඩ පතය කඩා ගන්න නැතුව පවත්වන එක තමයි මේකේ දක්ෂකම. පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව පැයක් පමණ කිරීමේදී හුස්ම ක්‍රමයෙන් කෙටි වේ. ඊ타ත්ම කෙටි වූ විට මට සතුටක් දැනේ. මේ සමග සිත විසිරේ. නැවත නැවත මේ සිදුවේ. එසේ වීමේදී මා කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සාමාන්‍ය රූප ධර්ම සංසිඳනකොට රූපස්කන්ධය නැත්නම් කායනුපස්සන වේදනානුපස්සනට හිත වැටෙනවා. නැත්නම් රූප නාම පැත්තට හිත වැටෙනවා. මේ මාරුවේදී ආය නිකන් කලකොලයක් වෙනවා. නිකන් ගොඩබිමක ඉන්න කෙනෙක් ඔරුවකට කොට වෙන්න හදනවා වගේ වතුර තියෙන ඔරුවකට කොට වෙනකොට වතුර ඉච්චර පටල නැහෙනේ. ඔරුව පටල නැ කකුල චීප ගමන් කලබල වෙනවා. එනම පුරුදු වෙලා නම් ඒක ඉච්චර ගාණක් නෑ. ඒ වගේ මේ රූප ධර්ම ගෙවම් කරලා නාම ධර්ම වේදනා ස්කන්ධයට යන්න හදනකොට හුරු නැති ගතියක් එනවා. නිකන් බයිසිකලයක් පදින්න කෙනෙක් වගේ වතුරේ තියෙන ඔරුවකට කොට වෙන කෙනෙක් වගේ. ඉතින් මේක ටික කාලයක් ලෑස්ති වෙලා යන්න. දැන් මේක වෙනකොට මෙතෙන් වෙනවා. මම මේකට ලෑස්තිලා යනවා කිව්වොත් මේක එදිනදා දෙයක් පාටපත් වෙලා සැකහැරලා මුණ දෙන්න පුළුවන් තත්යක් එනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ සඳහන් කළ පරිදි පරයන්ක භාවනාවේ පූර්වක්‍ෘත්‍ය සමාන සක්මන් භාවනාව නම් කකුල් කැක්කුම ආදී ඇවිදීමේ අපහසුකම් ඇති කෙනෙක් පරයන්ක භාවනාවට යාමට පෙර කළ හැකි වෙනත් පූර්වක්‍ෘත්‍යක් මොනවාදයි පහදා දෙන්න. ඒ සමගම කපල දාන්න ඉස්ලාම්. කකුල් දෙක කපලම දාන්න මේක මල වාතමේ දඬු කංශද්ද කියලා කපලා දාන එකයි කරන්න තියෙන්නේ. එහෙම නැත්තම් ඒ තරහට කියන කතා. යෝග භාවනා කරන්න නැත්තම් සම්භාහණය කරන්න. ඒ දෙකෙන්ම පුළුවන් ඔය බුබ්බඩ ඔය මේ බුබ්බඩ කතා මේ. ඔය කකුල් ඇවිල්ලා තියෙනවා නම් ඔතෙන් එනකොටම වැරදි ජීවන රටාවක ගිහිල්ලා. කවදාකවත් සක්මන් කරලා නැහැ. කවදාකවත් ව්‍යායාම කරලා නැහැ. කවදාකවත් සම්භාහනයක් කරලා නැහැ. ඒ නිසා ලක්ෂයක් ක්‍රම තියෙනවා. ඒ කකුල් දෙකට ඉස්සර ඒ නිසා මෙහෙම කකුල් දෙක නම් කපණ්ඩයි තියෙන්නේ. ගත්ත ගමන්ම කපලා දාන්න. අයි මේක තිබ්බයි කියලා දි වැඩක් නැහැ. තිබ්බහම තියෙන මල වාතනේ. එහෙම තියාගන්න ඕන නම් හොඳට ව්‍යායාම ටිකක් කරන්න. එහෙම නැත්නම් අතුල්පතුල් හොඳට මිරිකන්න. එතකොට මේක හැදලා යනවා. ඉතින් ඒ වගේ ලක්ෂිකුත් එකක් තියෙනවා. නමුත් අපි මෙතෙක් කල මේව එකක්වත් කරලත් නැහැ, දන්නෙත් නැහැ. දැන් හරි පාඩු නැහැ. දැන් උනත් තමත් නැහැ. ඒ නිසා දිගින් දිගටම දිගින් දිගට මේවා සාමාන්‍ය බුද්ධි ඕන කෙනෙක්ගෙන් අහන්න භාවනා කරපු කෙනෙක්ගෙන් ඒ කට්ටිය දන්නවා ජීවිතයක් රකින්න කියන එක ලේසි නෑ. ඒකට ක්‍රම රාශියකින් තමයි මේ සෞඛ්‍ය සම්පන්නව ශරීර සෞඛ්‍ය රැකගන්නේ. ඒක ගොඩාක් ක්‍රම තියෙනවා. ඒ නිසා අරින්න එපා. කකුල් දෙක නැතුණා තොලුවෙන් හිටගෙන හරි භාවනා කරන්න. ඒකේ තව කොටසක් තියෙන අපේ අන්නේ ඒ සමගම මේ ලියන මම ඔබ වහන්සේගේ උපදෙස් අනුව වසරක පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව වඩා සැලකිය යුතු අවධානයක් ලබා ඇතෙමි. එහෙත් දැනට කකුලක ආබාධයක් නිසා සක්මනට යෑමට නොහැකි බැවින් පරයන්ක භාවනාව පමණක් කරමි. ආනාපාන සති භාවනාව වැඩි දියුණු කර ගැනීමට මට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඊරුවන් සන්නයි. අනිවාර්යයෙන්ම සක්මන් කරන්න ඕනේ. එතකොට මට එකක් කකුලේ ආබාධ නැති වෙනවා. චවුලේ අපාද ඇවිල්ලා තියෙන්නෙම සක්මන් නොකර නිසා පයිප්යක් හරි කුණලියක් හරි අත්තලක් හයි කරගන්න. ඒ අත්තල අරගෙන එහාට ඇවිදින්න මෙහාට ඇවිදින්න අනිවාර්යයෙන්ම තනිප වෙනවා. එච්චර එහෙම නැත්නම් කාට හරි කකුල් අමාරු හැදෙන්නේ නැති වෙන්න ආදරයක් තියෙනවා ඕනම කෙනෙකුට පිම්පිනිස සක්මනක් හදලා දෙන්න. සක්මනක් හදලා දීලා කියන්නේ මේක ඇවිදින්න බැරි නම් අත්තරක් බඳින්න නැත්නම් උඩින් ආරම්භක රජ්‍යයක් හයි කරගන්නද රෙදි වැලක් වගේ එකක් ඒක එල්ලිලා සක්මන් කරන්න. අනිවාර්යයෙන්ම කකුල සනීප වෙනවා. ආනාපානෙත් හරිනවා ආනාපානෙ හරි ගියාට මං ගාලා සල්ලි ගන්න නැහැ හැබැයි කකුල හරි ගියොත් මට ගෙවන්න ඕන. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ඩොක්ටර් ශාමින් වහන්සේ මා එදිනදා ජීවිතයේදී සීල කටයුතු කරන අවස්ථාවේ එම කටයුත්ත සතියෙන් යුතුව කිරීමට පුරුදු ඇත. එහෙත් භාවනාවේදී ආනාපාන සතිය ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි අවධානය ඇති කරගත හැකිය. භාවනා අවස්ථාවේදී ආශ්වාසයේ ප්‍රශ්වාසයේ තුල සිත පිහිටුවා ගැනීමට නොහැකිවත් සිත සැහැල්ලු නිශ්චල තත්වයක පවතී. වෙනත් අරමුණද ඇතිවන්නේ නැත. මේ පහදා දෙමින් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය උපදේශපන්තියේ පළවෙනි උපදේශපන්තියේ ශක්මන විස්තර කරන්න ඉස්සලා වාක්‍ය දෙකක් තියෙනවා. ඉඳගත් ගමන් Tamanට හිත විස්්‍රාම වෙනවා නම් ආනාපාන හොයන්න යන්න එපා. මේ ඇති වෙන විස්්‍රාමයේ ඉන්න ඕක තමයි නිවන කියන්නේ. ඉතින් ඒක හම්බුනාට පස්සේ දැන් ආනපන හොයන්න පටන් අරගත්තාම ඉතින් ආයතරයක් ආය ඇඹුල් වෙනවා. ආයතරයක් අමු වෙනවා. ඒ නිසා ඉඳගත්තර පස්සේ තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ සැහැල්ලුව වැටහෙනවනම් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න ඉරියව්වේ සැහැල්ලුව වැටහෙනවනම් ඒක නැත්තම් තමයි ආනපනට යන්න ඕනේ. ඒක තිබුණාට පස්සෙත් මට ආනපන වෙන්නේ නැහැ කියලා කනපින්දම් ගැහුවට කනපින්දම් ගහනවනම් ඒ කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය නෑ. මේ උපක්‍රම කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ. ඒක නිසා ඉඳගෙන බලන සහැල්ලු වෙනවනම් ඒ සහැල්ලුකම බලාගෙන ඉන්න බෑ. ඒ මෙතෙක් කල් කරපු භාවනාවේ ආනිසංස පෙරකල పూర్ව මේ පින්කම් වල ආනිසංස භාවනාවේ ආනිසංස ඒක බුද්ධ විදින්. ආනපනත් අවශ්‍ය නැහැ. ආනපන කියන්නේ වඩුවේ ගාව තියෙන උපකරණයක් විතරයි. වඩුව හදන නිෂ්පාදනය නෙමෙයි. නිෂ්පාදනය තමයි විවේකේ. ආසානෙන්තරව ඉරියව්වේ පුළුවන්කම. ඒ නිසා මේ පරියංක භාවන අවසානයේ කෙනෙක්ෙදි කියනවා යම් විදිහකට ඉඳගත්තර පස්සේ සහැල්ලුව තියෙනවා. අනේ මේ අරමුණ හොය ඇවිදින්න යන්න එපා. ඒ සහැල්ලුවේම ඉන්න පැයක් විතර සියල්ල සම්පාදනය වෙනවා. දැන් අපි පැයකට විනාඩි 15ක් විතර වගේ කල් අරගෙන තියෙනවා. අපි මෙතන පටන් ඉතුරු කාලේ බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාව සඳහා අපි ඊට පස්සේ තුනට රැස් වෙනවා නැවත සාමූහික භාවනාවට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.